සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුඛී හෝතු නිබ්බාන පච්චයෝ හෝතු සුඛී හෝතු නිබ්බාන පච්චයෝ හෝතු සුඛී හෝතු නිබ්බාන පච්චයෝ හෝතු හොඳයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ 127 වෙනි භාවනා වැඩසටහනේ දෙවෙනි කමඨහන් සුද්ධ කරන ඒ වගේම ධර්ම සාකච්ඡාවටයි මේ සූදානම් වෙන්නේ.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 අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 21ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ආ හොඳයි. <laughs> ඉතින් ඒකෙන් ප්‍රශ්න දෙකක් එක වගේමයි. මම ඒ ප්‍රශ්න දෙක ප්‍රථමයෙන්ම ඉදිරිපත් කරන්නම්. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම මීට පෙර කීප වතාවක් භාවනා වැඩසටහන් වලට සහභාගී වී ඇත්තෙමි. භාවනා කිරීමට මට ඇති ප්‍රධානම බාධකය නිදිමතයි. සක්මනේදී පවා නිදිමත සෑදෙයි. මේන් මිදීමට මගක් පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට සක්මනෙහි බොහෝ වේලාවක් එදී සිටින විට නිදිබර බවක් දැනෙනවා. නින්දෙන් ඇවිදින වාගේ එය තීන මිද්දේද යයි පහදා දුන මැනවි. ඒ සඳහා මා කුමක් කළ යුතුදයි පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. කොහොමත් දැන් මේ පින්වුතුන්ගේ ජීවිත රටාවත් එක බැලුවාම සාමාන්‍යයෙන් අපි කාර්යබහුල ජීවිතයක නම් ගත කරන්නේ එම කාර්යබහුල ජීවිතයෙන් එකපාරටම ඈත් වෙලා ඇවිල්ලා මේ වගේ භාවනා වැඩසටහනකට සම්බන්ධ වුණාම අනිවාර්යෙන් නිදිමත එනවාමයි. ඉතින් ඒක අපි පිළිගන්න සිද්ධ වෙනවා. මොකද අපි එදිනදා කටයුතු කියන්නේ අපේ හිත බොහොම තදින් බැසගත්ත. හිත කුප්පවන, හිත අවුස්සවන, කෙලෙස් අවුස්සවන කටයුත්තක් තමයි අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ ගත කරන්නේ. මොකද මේ විවිධාකාර ප්‍රශ්න ජීවිතේ කම්කටොළු ඊළඟට රැකියාවල ප්‍රශ්න ඉතින් ඕවෑන් මිරිකෙමින් ඉන්නකොට නිින්ද යන්නෙත් නෑ ඉතින්. නමුත් දැන් අපි මේ ඔක්කොම ටික අමතක කළා මේ බොහෝම උදාසීන අරමුණක හිත තියෙනකොට ඉතින් අනිවාර්යෙන් හිත නිදා ගන්නවා. ඉතින් ඒ නිසා අපි පිළිගමු මේක මුල දවස් කීපය ඉතින් නිින්ද යනවා. හැබැයි අපි මේ නිින්ද යන්න අනුග්‍රහ කරන්නේ නැතුව මේකට මේ නිින්ද යන්න ඉඩ තියෙනවා. ඒකත් මේ හිතේ ස්වභාවයක්. මොකද දැන් මේ අපි උත්සාහවත් වෙන්නේ බොහොම උදාසීන ඒකාකාරී අරමුණක තමයි අපි මේ හිත පවත්වන්න උත්සාහවත් වෙන්නේ. අර අර වගේ හිත අවුස්සවන අරමුණු වල නෙමෙයි. දැන් අපි එළියේ දකින කාමාදී අරමුණු නම් අපේ හිත අවුස්සවනවා. රාගය අවුස්සනවා. එහෙම නැත්නම් අවට සිද්ධ වෙන සිදුවීම් හරහා අපේ හිතේ ද්වේෂය අවුස්සනවා. ඉතින් මේ හැම දෙයක් කරාම හිත නැගිටවලා තියෙනවා. ඉතින් මේ එකක්වත් නැති වුනහම හිත හැකිලෙනවා. හිත සැඟවෙනවා. හිත නින්දට යනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී අපි තේරුම් ගන්න ඕනේ දැන් මෙන්න මේක තමයි මේ හිතට සිද්ධ වෙන වැඩේ මම මේ කොයිතරම් අමාරුවෙන් මේ අවස්ථාව ලබා ගත්තත් මේ හිතේ තියෙන මේ ඒ ස්වභාවය නිසා අපි ලෞසානන්සේ කියන්නේ මේ නොසන්ඩාල ස්වභාවය නිසා ඉතින් ඔන්න හිත මේ මං කොයිතරම් මේ නිවාඩුවක් දාගෙන හරිම අමාරුවෙන් මේ අවස්ථාව ලබා ගත්තත් තැනට ආවට පස්සේ හිත නිදා ගන්නවා. ඉතින් ඒ නිසා තමන් දැනුවත් වෙන්න අපි ටිකක් මේ වැඩේ ඊට වඩා ධෛර්යමත්ව කරන්න ඕනේ. හිත නිින්ද යාගෙන ඉනකොට ඉතින් යම් යම් උපක්‍රම යොදලා නැවත නෙගටිව් ගන්න සිද්ධ වෙනවා. ඉතින් උපක්‍රම වශයෙන් කියනවා නම් දැන් භවනා පරයන්කයට කලින් ටිකක් උණු වතුර බොහොම රස්නෙන් වළඳලා මේ පානය කළා පරයන්කයට වාඩි වෙන්න පුළුවන්. එතනින් අපිට ටිකක් හරි වෙලා මේ හිත නිින්දට යා නොදී පවත්ව ගන්න පුළුවන්. ඊළඟට හුඟා අඳුරු තැනකනම් භවනා කරන්නේ ඒකත් නින්ද යන්න හේතුවක් වෙනවා. ඒ නිසා ටිකක් S2කට හොඳට ආලෝකයේ වැටෙන තැනක, يعني කෙලින්ම ඉරවුව නෙමෙයි යම් පමනක ඉරව්වක් එහෙම නැත්නම් යම් පමනක ආලෝකයක් ඇහැට වැටෙන තැනක භවනා කිරීමෙන් මේ නිින්ද යන ස්වභාවය වළක්ව ගන්න පුළුවන්. ඊළඟට අපි ඒ කියන්නේ දැන් සමහරලාට එමම එබඳු තැනක හිටියත් අපි පිටුපස හරවගෙන නම් ඉන්නේ ඒත් නින්ද යනවා. ඒ නිසා අපිට පොඩ්ඩක් ඉදිරිපස හැරෙන්න වෙනවා ඒ ආලෝකය එන පැත්තට. අපි S2 අරගෙන S2 වහගෙන හිටියත් අපේ ඇස් ඉදිරියේ තියෙන ආලෝකයක් නම් ඒ ආලෝකය මේ මේ මේ අපේ ඇස් වහගෙන තිබුණත් යම් පමණක ආලෝකයක් අපේ ඇතුළට ඇහැ ඇතුළට ලබලා දෙනවා. ඒ නිසා හිතට නිදා ගන්න තියෙන ප්‍රවණතාවය අඩු කරනවා. ඊළඟට සමහරලාට ඔය තේ එකක් කෝපි එකක් වගේ දෙයකින් අපේ නිින්ද යන තියෙන ප්‍රවණතාවය තවදුරටත් අඩු කරනවා. ඊළඟට තවත් පුළුවන් දැන් අපි ඉඳ ගන්න කලින් සාමාන්‍යයෙන් සක්මන් භාවනාවක යෙදෙනවා. සක්මන් භාවනාව අපි ඊයේත් කතා කළා වගේ බොහොම සක්‍රීය මේ කටයුත්තක්. ඒ සක්‍රීය කටයුත්තේදී අපිට හොඳට එක්තරා අන්දමකින් ව්‍යායාම සිද්ධ වෙනවා. හොඳට ආලෝකය බලමින්, ඒ කියන්නේ හොඳට තනිකර මේ අවුව තියෙන තැනක කරන්න කියනවා නෙමෙයි. අපි හොඳට එළිය තියෙන තැනක තමයි අපි සක්මන් භාවනාවේ යෙදෙන්නේ. එතකොට එතෙන්දිත් අපිට මේ තීන මිද්දට එන්න තියෙන හැකියාව අවරෝණෝ. එතකොට සක්මන් භාවනාවක යෙදිලා හොඳට කය එක්තරා අන්දමකින් හොඳට සක්‍රිය වුණාට පස්සේ ඔන්න අපිට මේ පරයන්ක භාවනාවට එළඹෙන්න පුළුවන්. දැන් ඊළඟ ප්‍රශ්නයක් අහලා තියෙනවා සක්මන් භාවනාවේදීත් නිදිමත එනවා කියලා. හැබැයි මෙතන පොඩ්ඩක් විමසන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට මොකද සක්මනේදී අපේ හිත හොඳට එකඟ වෙනවා. හිත හොඳට එකඟ වුණාමත් දැන් හරීම හිතට කම්මැලි. බොහොම ඒකාකාරී. අර කලින් තරම් තිබිච්ච විචිත්‍රාවය දැන් නැති වෙලා. මොකද දැන් එකම අරමුණේ වම දකුණ වම දකුණ කියන්නේ ඉතින් අර ඕක කියාගෙන යන්න ගියාම ඉතින් හරි කම්මැලි. මොකද ඒකත් අර හුස්ම රැල්ලක් දිහා බලන් ඉන්නවා වගේ බොහොම උදාසීන කටයුත්තක්. ඉතින් ඇත්තරම මේ උදාසීන උදාසීන අරමුණු දීලා තියෙන්නෙම ඒකේ තියෙන මේ වටිනාකම තේරුම් අරගෙන. නැත්නම් ඉතින් බුදුරජාණන් වහන්සේට තිබුණානේ බොහොම ලස්සන රූපයක් දීලා මේක දිහා බලාගෙන මේ භාවනා කරන්න කියන්නේ තිබුණානේ. නමුත් මේ කෙලෙස් ජනිත නොවන අරමුණක් දීලා තියෙන්නේ ඒකේ තියෙන සෑහෙන ගැඹුරු පරමාර්ථ හේතු කරගෙන. ඒ නිසා අපි මේකේ තියෙන වටිනකම තේරුම් ගමු. හිතට වඩා වඩාත් මේ කාරණේ තහවුරු කරන්න. හිතට වඩා වඩාත් මේ කාරණේ ඒත්තු ගන්නන්න. ඉන් දයාගෙන එනකොට මේ මේ අවස්ථාවේ නිදාගත යුතු නැහැ කියන එක හොඳට ඒත්තු ගන්නවන්න. ඊළඟට සමහර ලාවට අපි දැන් පටන් ගන්නවා මේ අපි තුමු පරයන්ක භාවනාවේදී ඔන්න හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරනවා හුස්ම පිට කරනකොට පිට කරනවා කියලා මෙනෙහි කරනවා මේ අන්දමින් අපි භාවනාව කරගෙන යනවා දැන් හොඳට අපේ හිත සියුම් වෙලා අපි තුමු යම් පමණක එකඟ භාවයක් ලබනකොට මේ මෙනෙහි කිරීම බරක් බවට පත් වෙනවා. ඉතින් අපි මෙනෙහි කිරීම හිමීට අතාරිනවා. අතහැරලා අපි හොඳට බලාගෙන ඉන්නවා. අපි දැනුවත් වෙනවා මේ ආස්වාස ප්‍රස්වාසයේ දිහාවට. හැබැයි මේ මෙනෙහි කිරීම අතහැරලා පටන් ගන්න මේ ක්‍රියාවලිය නොදැනුවත්වම නිින්ද යන්න හේතුවක් වෙන්න පුළුවන්. මොකද දැන් මේ අපු අපි ආපු මේ දෙවැනි අදියර බොහොම සියුම්. ඒ අදියරේ හිත පවත්වන්න නම් සෑහෙන්න සතියක් දිනු වෙලා තියෙන්න ඕනේ. හැබැයි සතිය දිනු වෙලා නැත්තම් හිතේ අවදිමත් බව නැත්තම් හිතේ අවදිමත් බව අඩු නම් ඔන්න ඒ අවස්ථාවේදී නැවතත් හිත නිදා ගන්නවා. අන්න ඒ අවස්ථාවේදී අපි අර අතහැරපු මානසිකාරය මෙනෙහි කිරීම නැවත ගන්න වෙනවා. ඉතින් අපි නිින්ද යාගෙන එනකොට මොකද කරන්නේ? නැවතත් ඔන්න හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා, හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා කියලා අර මානසිකාරේ නැවත හඳුල්ලා දෙනවා. ඉතින් මේ විදිහට විවිධාකාර අත්හැදේ අත්අදා බැලීම් කරමින් තමයි ඉතින් මේ නිින්ද මේ නිින්ද කඩා ගන්න වෙන්නේ. ඉතින් අපි gedara දොරේ භාවනා කරනවා නම් පරයන්ක භාවනාවේදී නිින්ද යාගෙන එනකොට ඉතින් මේ සියලු උපක්‍රම හරියේ නැත්තම් ඉතින් ඊට වඩා يعني පරයන්කේ ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉන්න කර ඉඳගෙන කරන භාවනාවේදී නිදාගෙන කරනවට වඩා නිදා ගන්නවට වඩා බොහොම වටිනවා සක්මනට යන එක. මොකද ඉඳගෙන කරන භාවනාවේදී නිදාගත්තොත් නම් ඒකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපි මේ නිදා ගන්න කාලය, නිින්ද යන කාලය අපි ඊට වඩා හොඳයි සක්මනට ගිහිල්ලා හොඳට වම දකුණ වශයෙන් හෝ ඔසවනවා තබනවා වශයෙන් හෝ හොඳට අපේ සතිය දියුණු කරන්න උත්සාහවත් වෙන එක. හැබැයි ඉතින් භාවනා වැඩමුළුවකදී අපි එකිනෙකා ඕන ඕන වෙලාවට ඉතින් නැගිටලා සක්මන් කරන්න ගත්තොත් භාවනා වැඩමුළුවේ තියෙන සමබර බවට හානි වෙනවා. නිසා අර මං කලින් කියපු පක්‍රම භාවිතා කරලා බලන්න. සමහර ලාට ඕනනම් උණු වතුර ටිකක් මේ ඇස්වල තවරගෙන භාවනාවට වාඩි වෙන්න පුළුවන්. මේ වගේ විවිධ ක්‍රම ඉතින් භාවිතා කරන්න සිද්ධ වෙනවා. බෙහෙවින්ම ස්තුතියි. බෙහෙවින්ම පින් අපේ ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව මම මේ භාවනාව කිරීමේදී හුස්ම රැල්ලට සිත වඩාත් යොමු වන විට උඩුකය තරමක් ඉදිරියට නැඹුරුවේ. එහිදී තරමක ශාරීරික අපහසුතාවයක් දැනේ. ඉන් මෙදී භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් යුක්තව උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වයසක කෙනෙක් නම් පුළුවන් පොඩ්ඩක් අර දැන් ඉඳගෙන ඉඳ ඉඳගෙන දැන් මේ පරයන්කෙන් ඉන්නවා කියලා අපි දැන් ඉරමිනිය ගොතාගෙන ඉන්න භවනාව සමහර ලාවට ටිකක් වයසට යනවත් එක්ක ඉතින් දැනෙන කායික දුබලතාවයන් නිසා ඕක නිින්ද යන්නත් හේතු වෙන්න පුළුවන්. අනිත් එක අර කය මෙහෙම නැමුණොත් ඉදිරියට වක් වුණොත් ඉතින් අනිවාර්යෙන් තමන්ගේ සතිය අඩු වෙලා ඉතින් ඒක නිින්ද යන එකම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වෙනුවට පුළුවන් මම හිතන්නේ යම් යම් යෝගීන් පාවිච්චි කරන දැනටමත් ඔය භවනා ආසන ඒකේ පොඩ්ඩක් හේතු වෙන්න හැකියාව තියෙනවා. එතෙන්දී මේ ඉදිරියට නැවෙන ස්වභාවය අඩුයි. ඉතින් එතකොට පුළුවන් Tamanට කය ඉඳගෙන, يعني සාමාන්‍යයෙන් මේ ඉරමිනිය ගොතාගෙන නෙමෙයි, පුටුවක වාඩි වෙන විදිහට ඉඳගෙන, හැබැයි ඒ අවස්ථාවේදීත් හැකිතා මේ පිටකොන්ද ඍජුව තියාගන්න. මොකද අපි ආනාපාන සතියේදී මේ පිටකොන්ද ඍජුව තියාගන්න එක බුදුරජාන් වහන්සේ මුල් ආධුනික යෝගාවචරයට අවශ්‍ය අංගයක් වශයෙන් දේශනා කරලා තියෙනවා. උජුං කායම් පනිදාය ඔය ආදි වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ කය ඍජුව තියාගැනීම අවශ්‍යයි. ඒ නිසා මේ පුඩුවක් භාවිතා කරන්න පුළුවන්. එතෙන්දිත් Tamanට කය ඍජුව තියාගෙන මේ කටයුත්තේ දෙන්න පුළුවන්. ඒකෙන් යම් පමණකට අර කය නැමෙන ඉදිරියට නැමෙන ස්වභාවය වළක්ව ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඇතම් යෝගීන් පාවිච්චි කරනවා වගේ බංකුවක් පාවිච්චි කරන්නත් පුළුවන්. එතෙන්දී අර බංකුවේ ටිකක් අර ඉස්සරහට තියෙන මේ ලිස්සන ස්වභාවය නිසා ඒකෙන් වැළකින්න අපි එක්තරා අන්දමක වීරයක් යොදනවා. කායික වශයෙන් වීරයක් යොදනවා. ඒක හරහා මේ නිින්ද යන එකත් වළකිනවා. කයත් ඍජුව තියාගන්න පෙළඹෙනවා. අනිත් එක ඒ අර ඒ තරම්ම සුව පහසු ආසනයක් නොවන නිසා අපිට මේකේ වීරය යොදලා නිින්ද යන්න නොදී වැටෙන්නේ නැතුව මේ ඉරියව්ව පවත්වන්න ඕනේ. එතකොට සෑහෙන සතියක් මේ ඉරියව්ව පැවැත්වීමටම අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට අර ඉස්සරහට නැමෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඉතින් මේ වගේ උපක්‍රම අත්හදා බලන්න. ඉතින් මේ එකක්වත් නිශ්චිත වශයෙන් මෙන්න මේකමයි හරියන්නේ කියලා කියන්න බෑ. මේ විවිධ උපක්‍රම අත්හදා බලන්න අපිට සිද්ධ වෙනවා. අත්හදා බලලා Tamanට හරියන එක භාවිතා කරන්න. ඒ හරියන එකත් කාලයක් ගියාට පස්සේ වෙනස් කරන්න සිද්ධ වෙවි. ඉතින් ඒකටත් අවස්ථාව තියාගන්න. බෙහෙවින්ම පින් අපේ ස්වාමීන් වහන්සේ අවසරයි අපේ ස්වාමින් වහන්ස කාම ලෝකයේ අතීතයේ වින්දා වූ ආස්වාදයන් හරහා සසර දිගු වී ඇති බව වැටහි. ඒ ආස්වාදනීය වූ කාම සංඥාවන් වලින් හිත විඩාවට පත් කරද්දී ගැටීමකින් තොරව ඒ දිස බලන්නේ කොහොමද? තෙරුවන් සරණයි. ඔව් දැන් ගැටුණා කියලා ඉතින් මේකෙන් විසඳෙන්න විසඳ ගන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපේ අපේ හිත ඉතින් විවිධාකාර තැන්වල ඇලිලා බැඳිලා තියෙනවා. ඉතින් මේ හිතත් එක්ක ගැටිලා නෙමෙයි මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ. ඉතින් අපේ ඒ සඳහා ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඉතින් ගැටෙනවා කියන්නේ තවත් නීවරණයකට ආරාධනා කරන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ නීවරණ පහක් පෙන්ලා දීලා තියෙනවා. කාමච්ඡන්දය, විචිකිච්ඡා, මේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා වශයෙන්. මේවා තමයි ප්‍රධාන අපි මේ හිතේ එකඟතාවය ඇති කරගන්න එක වළක්වන නිවන අවුරන ප්‍රධාන ප්‍රතිපක්ෂ ධර්ම තමයි නීවරණ ධර්ම කියලා කියන්නේ. ඉතින් දැන් අපේ හිත ඇල්ලලා බැඳලා තිනවා කියන්නේ කාමච්ඡන්ද නීවරණය තමයි උත්සන්න වෙලා තින්නේ. ඉතින් අපි ඒකෙන් මිදෙන්න කියලා අපි ද්වේෂ කරන්න ගත්තොත්, ගැටෙන්න ගත්තොත් අන්න අපි අර කාමච්ඡන්ද වෙනුවට ව්‍යාපාදයට ආරාධනා කිරීමක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ මේ ඒක නෙමෙයි නිවැරදි ක්‍රමය. ඒ වෙනුවට අපි මේ ඒක තමයි මේ මූල කර්මස්ථානයක් කියලා දෙයක් හඳුන්ලා ගන්න හඳුන්ලා දෙන්නේ. ඇත්තරම දැන් මේ පින්වතුන් මේ අපේ කවුද සංවිධායක මහත්මයාකෝ ඇතම් කෙනෙක් මේ ආයුර්වේදයට එහෙම සම්බන්ධයි කියලා. ඉතින් මේ ආයුර්වේදයේ තියෙන ක්‍රමයක් නෙමේ මේ. පේන්න තියෙන ලක්ෂණයට වඩා අර මූල හේතුවට තමයි මේ අත තියලා එතෙන්ට තමයි මේ බෙහෙත් දෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේත් මේ කාමච්ඡන්ද නැති කරන්න දේශය පාවිච්චි කරන්නේ ඒ වෙනුවට ඒ හැම දෙයකටම හේතු වෙච්ච මූල කාරණා තමයි නැති කරන්න බුදුජනන් වහන්සේ ධර්මයේ මාර්ගය පෙන්ලා දීලා තියෙන්නේ. ඒ හින්දා දේශ කරන්න යන්න එපා. තමන්ට වෛර කරන්න යන්න එපා. ඒ තමන්ගේ හිත ඇලිලා තියෙන වස්තුන්ට වෛර කරන්න යන්න එපා. ඒගොල්ලන් එක ගැටෙන්න යන්න එපා. මේ බොල නිසා තමයි මේ මට මේක භවනාවක් කරගන්න කියලා ඒගොල්ලෝ එක ගැටෙන්න ගියොත් ඔන්න තනිකර වැරදි. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. තමන් ඊට වඩා හොඳ හරියන ක්‍රමයක් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ඉතින් අපි ඉදිරියට ඒවා තවදුරටත් සාකච්ඡා කරමු. මේක බොහොම අවබෝධයෙන් ක්‍රමානුකූලව යන ගමනක්. ඉතින් අපේ තියෙන හදිස්සියට මේක කරගන්න බෑ. හැබැයි උත්සාහය අතාරින්න එපා. කරන්න පුළුවන් බව විශ්වාසය ඇති කරගන්න. බෙහෙවින්ම පින් ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මනේහි හෝ පර්යංකෙහි සිටින විට මූල කර්මස්ථානයට යනවාට වඩා විදර්ශනා කරුණු මෙනෙහි කිරීම නොදැනුවත්වම සිදු වෙනවා. මේ නිසා යමෙකුට වඩාත් උචිත සමත භාවනාවෙන් ආරම්භ කිරීමද විදර්ශනා භාවනාවෙන් ආරම්භ කිරීමද යන්න Tamanටම දැනගත හැකිද? ඒ කෙසේද කියා කාරුණිකව පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. මේකෙත් ඇත්තටම මේ එක අතකින් මේ දැනුම සමහර ලාවට අපිට හානි කර වෙනවා. හානි කර වෙන්නේ අපේ එක්තරාන්දමකින් අපි හුඟක් පොතපත පරිශීලනය කළා තියෙනකොට අපේ අත්දැකීමට කලින් ඔන්න ඒ පොතපතේ දැනුම ඉස්සර වෙන්න සමහරලාට දඟලනවා. එහෙම වුණොත් වෙන්නේ පොතේ තියෙන දේ අපි අපේ අත්දැකීමෙන් සනාත කරන්න යනවා. ඉතින් ඕක නෙමෙයි ඕක හරියට අර කරත්තෙත් මේ ගොනාට කරින් කලත්තේ දැම්මා වගේ ක්‍රමයක් උතන යන්නේ. ඉතින් ඕක නෙමෙයි විය යුත්තේ අපි මේ භාවනා කරද්දී පුළුවන් තරම් උත්සාහවත් වෙන්න මේ අපි ලබන අත්දැකීම මුල් කරගෙන භාවනාවේ ප්‍රඥාව මුල් කරගෙන යන ගමනක් මේ භාවනාව ක්‍රමේදී තියෙනවා. දැන් මේ පිඟුතුන්ගේ දැන ගැනීම පිණිස කවුරුත් දන්නවා වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය කියලා ඥානයේ එක්තරාන්දමක අවස්ථා තුනක්. දැන් අපි ධර්ම දේශනාවකට සමන් දීලා ඊළඟට පොතපත ආශ්‍රයෙන් ධර්ම සාකච්ඡාවක් ආශ්‍රයෙන් අපිට පුළුවන් සුතමේ ඥානයක් ඇති කරගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අහලා බලලා දැනගන්නා තොරතුරු. ඒක මේ හුදු දැනුමක් පමණයි. ඒක ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. ඊළඟට අපිට මේ ඒ හිතට එකතු එකතු කරගත්ත දැනුම තව දුරටත් විමර්ශනය කළා. අපිම හොඳට හිතලා බලලා විවිධ අන්දමට ගලපලා බලලා ඔන්න අපි අර සාමාන්‍යයෙන් මතු පිටේ තිබිච්ච දැනුම තව හොඳට තහවුරු කරගන්නවා. හිතට කාවද්ද ගන්නවා. හොඳට ගැඹුරට තේරුම් ගන්නවා. ඒකත් මේ ප්‍රත්‍යක්ෂයෙන් ලැබෙන දැනුමක් නෙමෙයි. ඒකට අපි කියනවා චින්තාමය ඥානෙ. හැබැයි ওই දෙකටම හාත්පසින්ම වෙනස් භවනාමය ඥානය කියන එක. භවනාමය ඥානයට සමහර විට මේ දෙකම කලින් කියපු දෙකම නැතත් යම් කෙනෙකුට භවනාමය ඥානයක් ඇති කරගැනීමේ හැකියාව තියෙන්න පුළුවන්. භවනාමය ඥානයේදී අපි බොහොම සරලව අපේ මේ පොතේ දැනුම මදකට පැත්තකින් තියලා සංකල්ප අයින් කළා. අපිට දැනෙන ඍජු අත්දැකීම ඔස්සේ තමයි ගමන් කරන්න තියෙන්නේ. ඉතින් මේ දෙක පටලව ගන්න එපා. අපි හුඟා දැනුම තිබුණොත් දැනුම කියන එකෙන් මම මේ අදහස් කරන්නේ හුඟා පොතපතේ දැනුම. ඒ දැනුම සමහර විට මේ භාවනාමය ඥානය ඇති කරගන්න බාධාවක් වෙන්න පුළුවන්. නිසා මේ කාරණය විශේෂයෙන් හොඳ දැනුමක් තියෙන හොඳ අධ්‍යාපනයක් ලැබපු ඇතම් කෙනෙකුට බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ අයට මේ හිතට එන විවිධාකාර අදහස් එක්ක සෑහෙන සටනක් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ අය යම් අධෛර්යමත් නොවි බොහොම ශක්තිමත්ව ඒ සටන ජයගත්තොත් අන්න ඒ අය සෑහෙන්න මේ සාසනයේ ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඒ නිසා උත්සාහවත් වෙන්න මේ දැනුම මදකට හැකි උපරිමයෙන් පස්සකින් තියන්න. පැත්තකින් තියන්න. පැත්තකින් තියලා මේ ලබන අත්දැකීමට මුල් තැන දීලා හරියට පුංචි දරුවෙක් වගේ දැන් පුංචි දරුවෙකුට මුකුත් මේ පොතේ පැතේ දැනුමක් නැහැ කියලා හිතන්න. මේ සාමාන්‍යයෙන් බහ තෝරන කෙනෙකුට දරුවෙකුට අපි දෙනවා මේ මොන හරි බෝලයක්. ඉතින් ඒ දරුවා බලනවා මේක ඔබලා බලනවා, ඉඹලා බලනවා, විකලා බලනවා. ඉතින් ඔය වගේ මොහොම සරල ක්‍රමවේදයන් හරහා තමයි මෙයා මේ බෝලය කියන එක අත්දැකීමට හසු කරගන්නේ. එයා කලින් දැකලා නැත්නම් මේක බෝලයක්ද කියලා. මේක බෝලයක් මේකෙන් තියෙන ප්‍රයෝජනේ එයා දන්නේ නැත්නම් මේක සෙල්ලම් බඩුවක් බව දන්නේ නැත්නම් අපි තුම එයා ඒක ඉස්සෙල්ලා ඔබලා බලනවා. ඊළඟට ටික විකලා බලනවා මේක කන්න පුළුවන් දෙයක්ද? ඉන් බලා බලනවා මේක සුවඳක් තියෙනවද? ඊළඟට ලේව කාලත් බලනවා. ඒ වගේ විවිධාකාර බොහොම ප්‍රාථමික ක්‍රම තමයි භාවිතා කරන්නේ මේ ඒ අතට දීපු වස්තුව ගැන අවබෝධයක් ඇති කරගන්න. ඊට අපි තුම යාගේ අතින් ඔන්න බිමට වැටුණා. ඔන්න තේරෙනවා දැන් මේක උඩ පයින්නවා. ඉතින් ආ මේක මේ සෙල්ලම් බඩුවක් කියලා අන්න තේරුම් ගත්තා. ඔන්න ඔය වගේ ක්‍රමයක් තමයි පින්වත්නි අපිට මේ භාවනාමය ඥානෙ ඇති කරගන්න මාර්ගයේදී ගමන් කරන්න තියෙන්නේ. එතෙන්දී අපේ අර සම්පූර්ණ ඉගෙනගත්ත දේ පොඩ්ඩක් පැත්තකින් තියලා බොහොම ලැබෙන ඍජු අත්දැකීම අපේ අර පොතේ දැනුමින් වර්ණවත් කරන්න නැතුව පොතේ දැනුමින් ව්‍යාකූල කරන්න නැතුව අපි බොහොම සරලව තේරුම් ගන්නවා. බොහොම සරලව විඳ ගන්නවා. හැබැයි මේ භාවනා පරයන්කේ හෝ සක්මන් භාවනාවෙන් ඉවත් වුණාට පස්සේ අන්න අපිට පුළුවන් අපි මේ ලැබපු අත්දැකීම අවශ්‍ය නම් අපේ තියෙන මේ පොතේ දැනුමත් එක්ක ගලපලා ගන්න පුළුවන්. ගලප ගන්න පුළුවන් මට මේ ලැබිච්ච අත්දැකීම මොකද්ද? මේක මේ පොතේ කියන කාරණයට සැසඳෙනවද කියලා අන්න ඒක අපි කරන්නේ මේ පර්යන්කෙන් පස්සේ. සක්මන් භාවනාවෙන් පස්සේ. ඒ නිසා මේ කාරණය හොඳට තේරුම් අරගෙන මුලදී හැකිතාක් සරලව මේ භවනාමය ඥානය ඇති කරගන්න මේ දවස් කීපේ උත්සාහවත් වෙන්න පස්සේ පුළුවන් අපිට මේක සමතද විපස්සනාද කියලා මේ පොතට අනුව තේරුම් ගන්න පස්සේ පුළුවන්. බෙහෙවින්ම පින් ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මෙම නිස්සරණ වණේ ලබන පළමු අත්දැකීමයි. ඊයේ දිනේදී එක් භාවනා අවස්ථාවකදී මේ අවස්ථාවේදී මූල කමඨහන ලෙස වඩමින් සිටියේ ආස්වාස ප්‍රාස්වාස ඇතුළු වීම හා පිටවීමයි. මාගේ දැනුමේ තරමට භාවනාවෙන් භාගයක් පමණ ගත වූ විට ආස්වාසේ හා ප්‍රාස්වාසේ තරමක් නැති වී තිබුණි. තුනී වී තිබුණි. එෙහිදී යම් අයෙකු සිහිනෙන් මෙන් අතක්ක වැලමිටෙන් පහළ කොටස ඔසවා පෙන්වා මෙය සත්‍යක් දැයි ඇසීය. එය සිහිනයක් බඳු විය. එවේලෙම මා දුටුවායයි දැනීමක් ඇති විය. එසේම අද දිනයේදී භාවනා කරමින් සිටින එක් අවස්ථාවකදී විනිවිද පෙනෙන අතක් ඊයේ දිනේදී මෙන් වැලමිටෙන් පහළ කොටස නමුත් ඊයේ දුටු අත ලෙසින් මසින් ලේන් පිරුණ ස්වභාවික අතක් විය. එවිටම මේ අත අනිත්‍යයි පැවසිනි. පෙර දිනේදී මෙන් එතෙන් පටන් දුටු බවට හැඟීමක් ජනිත වූ අතර මුළු ශරීරය එසේ වෙන්කොට බැලීම සඳහා බලවත් වූ ආශාවක් හා උවමනාවක් දැනිනා. නමුත් මා ඊට අසමත් වෙමි. එනමුදු විශාල ප්‍රීතියකින් සිත පිරී ගියක් මෙන් විය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මෙය සිහිනයක් දැයි වටහාගත නොහැකි විය. මේ මෙවන් අවස්ථාවකදී තව දුරටත් ආනාපානය නොබලා දුටු දේ ඔස්සේ විදර්ශනා කළ යුතුද නැතිනම් නැවතත් ආනාපානයට යොමු වී ඒ ඉබේම සිදුවී ප්‍රත්‍යක්ෂ වන තුරු සිටිය යුතුද අනුකම්පාවෙන් වදාරන සේක්වා ඔබ වහන්සේටත් සියලු දෙනාටත් දරුවන් සරණයි. හොඳයි. දැන් දැන් පොඩ්ඩක් මේ භාවනාව පැතිරෙන ක්‍රමේ එහෙම නැත්නම් භාවනාව එක එක අධීරට යන ක්‍රමේ පොඩ්ඩක් අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. දැන් අපි දැන් භාවනාව කරද්දී අපි සාමාන්‍යයෙන් විවිධාකාර කාමයන් අතහැරලා දැන් මෙතෙන්ට පැමිණුණා. කියන්නේ අපි ඇසුරු කරා අපේ අම්මලා තාත්තලා දූ දරුවන් යාළු මිත්‍රාදීන් ධන දාන්න මේ සියල්ල ඉතින් කාමයන් විදිහට සලකන්න පුළුවන්. දැන් ඒතොර මේ කාමයන් ටික අපේ අතහැරලා තමයි දැන් මේ සීලයක් අදිශීලයක් සමාදන්ලා දැන් මේ මේ කටයුත්ත යෙදෙන්නේ. දැන් මේ කාමයන් අතහැරියට අපේ හිතට විවිධාකාර කාම සංඥාවන් එනවා. දැන් අපි ඊයේත් කතා කළා මේ ඒකේ තියෙන අර ආස්වාදයේ නිසා අපි අපි කයෙන් අයින් වුණාට හිත ඒවෙන් අයින් වෙලා නැහැ. ඒ නිසා විවිධාකාර කාම සංඥාවන් එන්න ගන්නවා. දැන් මේ කාම සංඥාවන්ගෙන් හිත මුදව ගන්න අපි හඳුන්ලා දෙනවා රූප කර්මස්ථානයක්. ඒ රූප කර්මස්ථානය තමයි මේ කායානුපස්සනා මට්ටමේදී එක්කෝ ආස්වාස ප්‍රස්වාස මේ ආනාපාන සතිය. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම කියන මේ ඒකත් කායනුපස්සනාවෙම ඉරියාපත පබ්බේට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ රූප සංඥාවක් කරහා තමයි අපි අර කාම සංඥා ටික බැහැර කරන්නේ. දැන් මේ රූප කර්මස්ථානය භාවිතා කරනකොට රූප කර්මස්ථානයේ හිත ටිකක් තැම්පත් වෙනකොට රූප කර්මස්ථානයේ තියෙන ගොරෝසු බව, ඕලාරික බව අඩු වෙලා විවිධාකාර රූප සංඥා එන්න ගන්නවා. දැන් මේ අත්දකලා තියෙන්නේ රූප සංඥා. ඒ රූප සංඥා ඇතැම් වෙලාවට ඇහැට පේන දේවල් වශයෙන් ඇත්ත වශයෙන්ම අර රූප කියන එකේදී රූප කියන වචනේදී ඇහැට දකින්න දේ පමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහම රූප සංඥා කියන ගොඩට වැටෙනවා සංඥාව ඇත්තරම හය ආකාරයි රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා එතකොට මේ හය ආකාරයේම සංඥා දැන් හිතට එන්න පුළුවන් ඉතින් ඇතම් කෙනෙකුට සමානලාට උන්නේ ඇට සැකිලි පේන්න ගන්නවා ඉතින් බුදුහාමුදුරුවෝ පේන්න ගන්නවා ජයශ්‍රී මහ බෝධිය පේන්න ගන්නවා. ඉතින් දැන් මේ කෙනාට නම් ඔන්න අතක් පේනිලා. ඉතින් සමහරට හෙට කකුලක් පෙනෙයිද දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා තේරුම් ගන්න මේ එකක්වත් අපිට උපකාර කරන දේවල් නෙමෙයි. මේ අර අහලා තියෙන ප්‍රශ්නේත් අර පණින ඩෙලොන්ට ඉනිමම් බදිනවා වගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. දැන් මේ කරගෙන යන භාවනාව අත්හැරලා ඒක බලන්නද කියලා තමයි අහලා තියෙන්නේ. ඒක නොකල යුතු වැඩක්. දැන් මේ එන්නේ රූප සංඥා බව තේරුම් ගන්න. මේ යායුතු මාර්ගය නෙමෙයි මේ මායя ඉඳගෙන මේ දාන තොණ්ඩු තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒ තොණ්ඩු වලට වැටෙන්න එපා. ඒවා අතහරින්න. කෙලින්ම අතහැරලා දාන්න ඒවා බලන්නවත් හැරිලා බලන්නවත් කාලය නාස්ති කරන එක කාලය අපතේ යාමක්. හිත තැම්පත් වෙනකොට මේ වගේ රූප සංඥා එනවා. ඒවා එහෙම්ම අතහරින්න. මේ එකක්වත් මම නෙමෙයි, එකක්වත් මගේ නෙමෙයි, මේ එකක්වත් මට වැඩක් නැහැ. ඒ සියල්ල ඒ අතහැරලා නැවතත් අපි මූලිකත්වයේ දීපු අපේ රූප කර්මස්ථානයේට ආනාපාන සතියේට පිම්බීම හැකිලීමට ඉරියව්වට මේ රූප කර්මස්ථානයේට අපේ හිත ගන්න. එතකොට මම හිතන්නේ උත්තරේ පැහැදිලි. රූප කර්මස්ථානයට මුල් තැන දෙන්න, මූල කර්මස්ථානයට මුල් තැන දෙන්න මේ හිතට එන කිසිම රූපීය වශයෙන් එන මේ දර්ශනවලට එහෙම නැත්නම් විවිධ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇහෙන සද්ද නෙමෙයි, Tamanට දැනෙන විවිධාකාර සියුම් ශබ්දවලට, සියුම් ගන්ධයන්ට, සියුම් රසයන්ට, සියුම් ස්පර්ශයන්ට මේ අවස්ථාවේදී තැනක් දෙන්න එපා. ඒවා තනිකරම භවනා මාර්ගයෙන් පිටට පන්නන, භවනා මාර්ගය අවුල් කරන බාධාවන් හැටියට තේරුම් අරගෙන මූල කර්මස්ථානයේ මුල් කරගෙන ගමන යන්නයි තියෙන්නේ. බේවින් මපින් ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පළමු වතාවට මේ භාවනා වැඩමුළුවට සහභාගී වූ අයකි. සක්මන් භාවනාවේදී පියවර තැබීමේදී සිත විසිරුණු ස්වභාවයටපත් උනේ වත් එය ක්ෂණයකින් වැටහි. පියවර තැබීමේදී වැලි පොළවේ සිසිල් බව හා තද ගතියද දැනේ. මම වම දකුණ තබනවාට වඩා ඔසවනවා තබනවා යන්න සීකිරීමේදී සිත වඩාත් එකඟතාවයකටත් පියවර තැබීමේදී වෙනස් ස්වරූපයන්ද හොඳින් වැටහි. මෙය එසේ වැඩිම සුදුසුද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙනු ඉල්ලමි. පර්යංක භාවනාවේදී පර්යංකයට සිත සිත පිහිටුවා ගැනීමෙන් පසුව හුස්ම රැල්ල වම්නාසිකාග්‍රයටත් දැනේ. එමෙන්ම ආස්වාසයට වඩා ප්‍රාස්වාසයේ කෙටි බවක්ද දැනුනි. ඉරයව්ව වෙනස් වීම, කොන්ද ඉදිරියට නැමීම, නැවත සකසා ගැනීමේදී දීර්ඝ දීර්ඝ හුස්මක් නැගේ. පහදා දෙන්න. ඔබ වහන්සේට මෙම සාසනික සේවාව උදෙසා නිරෝගී බවත් ලැබේවා. එමෙන්ම මෙම කුසලය ධර්මාබෝධය පිණිසම හේතු වේවා. තෙරුවන් සරණයි. දැන් මුලින්ම අහලා තියෙන ප්‍රශ්නයේදී සක්මන් භාවනාව සම්බන්ධයි. එතෙන්දී මේ කතා කරන යෝගාවචරයාට එතකොට වම දකුණ කියන එකට වඩා ඔසවනවා තබනවා කියන එකේදී හිත එකඟ බවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒකේ වරදක් නැහැ. එතෙන්දී හිත මේ ඔසවනවා තබනවා කියන ක්‍රමයේදී හිත හොඳට එකඟ වෙනවා නම් ඒ ඉරියව්ව එක්ක හිත පවතිනවා නම් සතිය පවත්වන්න පුළුවන් නම් ඒ ක්‍රමයේ ඔස්සේ යන්න කිසිම වරදක් නැහැ. එතෙන්දිත් දැන් තවදුරටත් උත්සාහවත් වෙන්න ඔසවනවා කියන කියනකොට අර වචනේ විතරක් නෙමෙයි පොළවෙන් මේ පාදේ නික්මෙනවා. ඒ පාදේ නික්මෙන මේ මුළු ක්‍රියාදාමයේම හිත පවත්වන්න. අකණ්ඩව හිත පවත්වන්න. ඒ කියන්නේ දැන් හිතට දැන් වැඩක් දෙන්න මේ මුළු ක්‍රියාවලියම දකින්න. ඒ කියන්නේ දැන් අපි මේ මේ ඇවිල්ලා පොළොව මට්ටම නම් පොළොව මට්ටමේ මේ කකුල ගිලිහිනවත් එක්ක පාදයේ ගිලිහිනවත් එක්ක මේ මුළු ක්‍රියාදාමයම ඔසවීමයි එසවීමයි සිද්ධ වෙන්නේ. එතන අර තවත් එක්කෙනෙක් ඉඳලා ගාන්ට මේ සොබන ක්‍රියාවලිය කැමරා එකක් තියාගෙන අල්ලගෙන ඉන්නවා වගේ ඒකත් එක්කම හැසිරෙනවා වගේ තමන්ගේ සතියත් ඒ මුළු ක්‍රියාදාමයේ පවත්වන්න. ඊට තබනවා කියන එකෙන්දිත් තැබීම පටන් ගන්නා මොහොතේ ඉඳන් අවසන් වෙලා නැවතත් පාදයේ පොළවේ ස්පර්ශ වීම දක්වා හරියට ඒත් එක්කම කැමර එකක් ගෙනියනවා වගේ හිතත් අර හිත මේ හිතේ ඇසත් එහෙම නැත්නම් මේ ක්‍රියාවලියේම හිත පවත්වමින් මේ කාරණේ දැක ගන්න. එතකොට හිතට වෙන වෙන අරමුණු වල යන්න විදිහක් නැහැ. මොකද ලොකු වැඩක් දැන් පැවරිලා තියෙන්නේ. මේ පාදයේ එසවීමේ සම්පූර්ණ ක්‍රියාවලියේ හිත පවත්වන්න ඕනේ. පාදයේ තැබීමේ සම්පූර්ණ ක්‍රියාවලියේ හිත පවත්වන්න ඕනේ. එතකොට හිතට මේ විදිහට වැඩක් පවරන්න. ඊළඟට පරයන්ක භාවනාවේදී මොකද විශේෂයෙන් ප්‍රශ්නයක් වශයෙන් අහලා තියෙන්නේ? පරයන්ක භාවනාවේදී පරයන්කේට සිත පිහිටුවා ගැනීමෙන් පසුව හුස්ම රැල්ල වම් නාසිකාග්‍රයටත් දැනේ. එමෙන්ම ආස්වාසයට වඩා ප්‍රාස්වාසයේ කෙටි බවක්ද දැනුනි. ඉරියව්ව වෙනස් වීම, කොන්ද ඉදිරියට නැමීම, නැවත සකසා ගැනීමේදී දීර්ඝ හුස්මක් නැගේ. පහදා දෙන්න ඔබ වහන්සේට සාසනික සේවාව උදෙසා හොඳයි හොඳයි. ඇත්තටම මේ පහදා දෙන්න විශේෂ දෙයක් නැහැ. ඉතින් මේවා වෙනස් වෙන්න පුළුවන්. අපි يعني අපි බලාපොරොත්තු වුණොත් මෙන්න මේ විදිහට මේක හැමතිස්සෙම දර්ශනය වෙන්න ඕන කියලා බලාපොරොත්තුනොත් අපි නිත්‍ය සංඥාවකට අහු වෙලා තියෙන්නේ. එහෙම නෙමෙයි දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය විවිධාකාර හේතු රාශියක් මත රඳා පවතිනවා. ඉතින් එතකොට ඇතැම් වෙලාවක මේක හොඳට දීර්ඝව දැනෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට කෙටිව දැනෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට වන් නාස්පුඩුවේ දැනෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට දකුණු නාස්පුඩුවේ දැනෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට නාස්පුඩු දෙකේම දැනෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට විවිධාකාර වෙනස් වීම් වලට භාජනය වෙමින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ හැම එකක්ම නිරීක්ෂණය කරනවා. මේක මෙහෙම විය යුතුයි කියලා නීති දාන්න යන්නේ එන විදිහ හොඳට මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. ඔච්චරයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් අපි මේකට සහභාගී වෙලා අවුල් කරන්න යන්නේ නැහැ. අපි පැත්තකින් ඉඳගෙන මේ කය નિરાයාසයෙන් වෙහසක් ගන්නෙ නැතුව ස්වාභාවිකව කය විසින් සිද්ධ කරන මේ ක්‍රියාවලිය අපි පැත්තෙන් ඉඳන් බලන් ඉන්නවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. බොහොම සරලයි. ඊළඟට දීර්ඝ හුස්මකුත් එක්ක දැන් සිද්ධ වෙනවා කියනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඇතැම් වෙලාවට හොඳට තවතත් ඊළඟ අධීරයට යද්දී ඔය දීර්ඝ හුස්මක් එනවා. දීර්ඝ හුස්මට පස්සේ නැවතත් හොඳට ආස්වාසය තැම්පත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් කිසි වරදක් නැහැ. ඉරියව්ව මාරු කරද්දිත් තමන් ඒ එක ෂණිකව ඉරියව් මාරු කරන්නේ නැතුව අර අරගෙන ආපු සතිය කඩාගන්නේ නැතුව බොහොම ක්‍රමානුකූලව අර ශාන්ත බව කැඩෙන්නේ නැති වෙන්න ගිනපු ගිනාපු එකලස කැඩෙන්නේ නැති වෙන්න ඉරව මාරු කරන්න එහෙම කරොත් අපිට මේ අඛණ්ඩ සතියක් කරා මේක ගෙනියන්න පුළුවන් බෙහෙවින්ම පින් ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මීට පෙර කාලයක ආනාපාන සති භාවනාව තුළින් හොඳින් සිත ඒකාග්‍ර කළා. එහෙත් පසු කාලීනව එය කරන අයුරු වැරදි වැරදි ඇතැයි සිතා භාවනාව සිදු කිරීම අත්හැරියා. දැන් මා නැවත ඔබ වහන්සේලාගේ කමඨහන් පරිදි භාවනාවට එළඹුලත් හුස්ම කෙරෙහි අවධානය තිබියදීම සිත වෙනත් අරමුණක පැටලෙනවා. මේ නිසා කලකිරීමක් ඇති වුණා. මෙසේ සිදුවන්නේ මා පෙර කරන ලද ආනාපාන සතියට අනුග්‍රහ දැක්වීම අත්හල නිසා යයි සිතෙනවා. මා කුමක් කළද කළ යුතුයද යන්න කාරණිකව පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. හැබැයි කලින් ආනාපාන සතියේ අත්දැකීම් තියෙනවා නම් ඒ අත්දැකීම් ටික කාලයක් යනකොට නැවත Tamanට උදව් කරන්න පටන් ගනීවි. අර දැන් තාම අර අතහැරපු නිසා ටිකක් කනස්සල්ලක් හිතේ තියෙනවා. ඉතින් දැන් හිතයි දැන් මෙතන හදන්න වෙලා තියෙන්නේ. මොකද මේ කලින් මම මෙන්න මෙතන හිටියා දැන් මං වැටිලා ඉන්නේ කියලා අර දැන් හිතට නිකන් ඍණ ආකල්පයක් ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. Taman තේරුම් ගන්න. ඉතින් Tamanට කලින් කර කර හිටියා. යම් යම් යම් යම් හේතුන් නිසා ඔන්න ඉතින් අතහැරුණා. කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් ඉතින් පටන් ගත්තනේ. ඉතින් පටන් ගත්ත එක ගැන සතුටු වෙන්න. ගිය දේ ගියා. දැන් ගිය දේවල් ගැන වැළපිලා දැන් කිසිම පළක් නැහැ. දැන් නැවතත් Taman මේ මේ භවනා කර්මයට අත තිබ්බා. ඉතින් වර්තමානයේ ඉන්න තැන ඉඳන් පටන් ගන්නයි තියෙන්නේ. මේ අහිමි වෙච්ච දේවල් ගැන වැළපීමෙන් පළක් නැහැ. ඒ වෙනුවට දැන් තමන් වර්තමානයේ අත්දකින ආස්වාස ප්‍රසවාසයේ හිත පවත්වන්න. ඉතින් අයන්නේ නම් පටන් ගන්න පුළුවන්. තමන් හිතුවොත් දැන් මම ඉස්සරම මෙන්න මේ தත්ත්වයේ හිටපු කෙනෙක් කියලා ඔන්න එහෙම අර තමන්ට ලොකු වටිනාකමක් දෙන්න ගියොත් ඉතින් අපි ඒකෙන්ට අහු වෙන එකයි වෙන්නේ. ඒ වෙනුවට මේ බොහොම සරලව ආධුනික යෝගාවචරයේ වශයෙන් පටන් ගන්න. අතීතය සම්පූර්ණයෙන් අමතක කරන්න. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ අපි හුස්ම ගන්නකොට අපි දන්නවා මේ ආස්වාසයක් සිද්ධ වෙන්නේ. ඉතින් ආස්වාසයක් කියලා අපි ඕනනම් නම් කරන්න පුළුවන්. මෙනෙහි කරන්න පුළුවන්. පිට කරනකොට හුස්ම පිට කරනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. එතකොට අපි මේ ආස්වාස ප්‍රස්වාස කියලා ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් වෙලා ඉන්නවා. ඒක තහවුරු කරගන්න, හිත පිට යන එක වළක්ව ගන්න, වෙන බාහිර අරමුණු වලට යන එක වළක්ව ගන්න, හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා. හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා කියලා ඔන්න නම් කිරීමක්. මෙනෙහි කිරීමක් කරනවා. ඉතින් මෙහෙම කරගෙන යනකොට අර හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියලා ටිකක් දීර්ඝව කරපු මෙනෙහි කිරීම පොඩක් කෙටි කරන්න සිද්ධ වෙනවා. මොකද අරක ටිකක් බරයි දැන්. ටිකක් එහාට යනකොට. ඒකට ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා කියලා ඔන්න ඒක දාන්න පුළුවන්. ඉතින් තවත් කෙටි කරන්න පුළුවන් ඕනනම් ඉන් අවුට් කියලා වගේ මොකක් හරි දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් 1 2 කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට අර ක්‍රියාදාමයට මුල් තැන දීලා හිතින් හිතන එක ටික ටික අඩු කළා මේ අත්දැකීම හුදු අත්දැකීමක් බවට පත් කරගන්නයි තියෙන්නේ. ඊළඟට අපේ හිත ටිකක් එකඟ වෙනකොට ඔන්න නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත පවතිනවා. Tamanට මේ හුස්ම ගන්න එකේ යම් යම් වෙනස්කම් තේරෙනවා. ඒ කියන්නේ හුස්ම ගන්නකොට සමහරවිට දීර්ඝව දැනෙනවා. සමහරවිට මේ කෙටිව දැනෙනවා. සමහරලාවට නාසිකාග්‍රේ වදිනවා දැනෙනවා. සමහරලාට උණුසුම් වශයෙන් දැනෙනවා. සමහරලාට සිසිල් වශයෙන් දැනෙනවා. ඉතින් මේ විවිධාකාර වෙනස්කම් ඔන්න ටික ටික ටික ටික වැටහෙන්න ගන්නවා. ඉතින් මේ බඳු ක්‍රමයකට තමයි මේක විකාශනය වෙන්නේ. ඉතින් මේ தත්ත්වේ තේරුම් අරගෙන ඉතින් ආධුනික යෝගාවචනයේ වශයෙන් අයන්න ඉඳන් පටන් ගන්න. අතීතයේ සම්පූර්ණයෙන්ම අමතක කරන්නයි තියෙන්නේ. බෙහෙවින්ම පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවට එළඹෙන සෑම විටම තෙරුවන් වැඳ කමා කරගත යුතුයද? සක්මන් භාවනාවට පිවිසෙන විටදීද එසේ කළ යුතුයද කාරුණිකව පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. තෙරුවන් වැඳීමෙන් නම් කිසිම මේ මේ ප්‍රශ්නයක් නම් ඇති වෙන්නේ නැහැ. Tamanට ඒක ආශිර්වාදයක් වෙනවා. දීර්ඝ වශයෙන් තෙරුවන් වැඳීම කෙනෙකුට පුළුවන් දවසේ මුල්ම අවස්ථාවේදී ඒ කියන්නේ ආරම්භක අවස්ථාවේදී කරන්න පුළුවන්. මොකද තමන් හොඳට සිල් සමාදන් වෙලා ඕන්නම් සීලය ආවර්ජනය කළා බුදුගුණ ටිකක් මෙනෙහි කළා මෛත්‍රී ටිකක් කළා. ඉතින් ඒ අර යම් එක්තරා අන්දමක පූර්ව කෘත්‍යයක් කරන්න පුළුවන්. එතනින් යම් කිසි අන්දමක හිතට පණක් එනවා. හිතට නැවුම් බවක් ඇති කරලා දෙනවා. හැබැයි ඊළඟ පරයන්කවල ඒක කෙටියෙන් කරන්න, කෙටියෙන් කළා මේ අත්දැකීමට මේ කරගෙන යන වැඩේට සෑහෙන කාලයක් මිඩංගු කරන්න. අර පූර්ව කෘත්‍යයට මුළු කාලය ගත කරුවොත් ඉතින් අපරාධී. පූර්ව කෘත්‍යය පුළුවන් තරම් කෙටියෙන් කළා මේ මං කියන්නේ ඊළඟ පරයන්කවලදී පූර්ව කෘත්‍යය කෙටියෙන් කළා භවනාවට මුල් තැන දෙන්න. බෙහෙවින්ම පින් ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මීට පෙර සක්මන් භාවනාව පුරුදු කරන්නේ නැහැ. සක්මනක ආරම්භය කෙසේ විය යුතුදයි කාරුණිකව පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. මේක නම් මම ඊයේ හැබැයි උත්තර දුන්නා. ඔව්. මම හිතන්නේ අපැහැදිලි නම් ආය යහන්න. මොකද ඊයේ මේ සම්බන්ධයෙන් අපි කතා කළා. ඉතින් මම ඉල්ලා සිටිනවා නැවත ඊයේ කතා කරපු නිසා තමන්ට තේරෙන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ හෙටත් අහන්න. මම හිතනවා තේරුමක් නැහැ නැවතත් එකම දේ කියන්න තියෙන්නේ. මෙහින් පින් ගෞරවනීය ස්වාමින්වහන්ස සමතේන් විදර්ශනාවට යන යාමට පුරුදු වීමෙන් විදර්ශනාවෙන් සමතේට යාමට පුරුදු වීමෙත් වටිනාකම කාරණකව පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. දැන් සමතෙන් විපස්සනාවට යාම ඉතින් සමත භාවනාවේ සෑහෙන දුරක් ගිය කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ඉතින් මේ අහන කෙනා වඩලා තියෙන්නේ සමත භාවනාව නම් එතකොට එයා ඉන්න තැන අනුව මොන මොන මට්ටම් වලද ඉන්නේ එතනින් ඔන්න විදර්ශනාවට ගන්නේ කොහොමද කියලා කතා කරන්න පුළුවන්. එහෙම නැතුව මෙතන අපි මේ සමත සමත පූර්වංගම විපස්සනාව මේකය විපස්සනා පූර්වංගම සමත මේකය කියලා අපි මෙතන සම්පූර්ණ නිකන් විස්තරයක් කරන්න ගියොත් අපි භාවනා කමඨහන් සුද්ධ කිරීමක් වෙනුවට මෙතන ඊට වඩා සුතමේ ඥානයේ පැත්තෙන් ඉස්සරහට ගැනීමකුයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මම ආරාධනා කරනවා ප්‍රශ්න ඉදිරිපත් කරද්දී තමන් කරගෙන යන දේ ගැන ප්‍රශ්න නගන්න අපි සුතමේ ඥානය ගැන පස්සේ ඒකට දෙවනු දෙවනි තැන දීලා කතා කරමු තමන් වර්තමානයේ ඉන්නේ කොතනද වර්තමානයේ කරන්නේ මොන භාවනාවද ආනාපාන සතියද පිම්බීම හැකිලීමද නැත්නම් ඉරියව් මුල් කරගෙන දයන්නේ ආනාපාන සතිය කරද්දී ලැබෙන අත්දැකීම් මොනවද ඔන්න මේවා දාන්න ප්‍රශ්නෙට මේවා යොමු කරන්න ප්‍රශ්නෙට මේ හරහායි තමන් කරන භාවනාව දියුණු වෙන්නේ ඒ නිසා තමන්ගේ භවනාමය ඥාණය දියුණු කර ගැනීම සඳහා මෙතන අවස්ථාවක් කරගන්න. පොතේ පතේ දැනුම අපිට පොතක් බලලා ගන්න පුළුවන්. වෙන දේශනාවකට අහුම්කම් දීලා ගන්න පුළුවන්. ඒ නිසා මේ කාල වේලාව මේ භවනා වැඩසටහන තමන්ට පෞද්ගලිකව තමන්ගේ අත්දැකීම් ටික භවනාමය අත්දැකීම් ටික දෝම කරගන්න අවස්ථාවක් කරගන්න. බෙවිම පින් ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී දෙපා මතට සිහිය තබාගත යුතුයද? වෙනත් දර්ශනාවක් මෙනෙහි කරමින් සක්මනේ යෙදීම ප්‍රතිඵල රහිතද යන්න කාරුණිකව පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. ඔව් සක්මන් භාවනාවේදී අපේ කයේ යට කොටසට තමයි සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්නේ. ඒ කියන්නේ තුනටියෙන් පහළ කොටසට සාමාන්‍යයෙන් අවධානය යොමු කරගෙන මේ පාදය පොළවත් එක්ක ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශයේ හිත පවත්වන්න පුළුවන්. දැන් දැන් තේරුම් ගන්න පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට අපි ඒක තියලා වෙනත් දෙයක් හිතනවා කියන්නේ අපි අත්දැකීම සම්පූර්ණයෙන් අමතක කරලා මේ වෙන දෙයක් කරන්නේ. එතකොට භවනාව සම්පූර්ණයෙන් කැඩෙන එකයි වෙන්නේ. දැන් මේ සරලව භවනාව කරගෙන යනවා කියන්නේ මේ අත්දැකීමටයි අපි ඉඩ දෙන්නේ. අත්දැකීමයි අපි තේරුම් ගන්නේ. අත්දැකීමේදී කොහොමද මේ හිත ප්‍රපංච වලට යන්නේ නැතුව හිත සංකල්ප වලට දුවන්නේ නැතුව හිත ඍජු එතෙන්ට ගන්නෙ සතිය එතෙන්ට යොමු කරන්නේ කොහොමද වීරය අවශ්‍ය ප්‍රමාණයෙන් යොදන්නේ කොහොමද ඔන්න ඕවා තමයි අපි මේ දිනු කරන්න හදන්නේ ඉතින් අපි ඒක තියලා වෙන වෙන දේවල් මෙතෙන්දී විපස්සනා කරනවා කියලා මෙනෙහි කරන්න ගත්තොත් අපි සම්පූර්ණ ක්‍රමයම අවුල් කරගන්නවා ඒක නෙමෙයි කරන්න තියෙන්නේ සරලව මේ අර හුඟක්ම වෙලා තියෙන මේ හුඟා පොතේ දැනුම දැන් ඉස්සරහට දාලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න. ගෙදර ගිහිල්ලා පොත් ටික බලා ගන්න පුළුවන් නැවතත්. අපි මෙතෙන්දී පොළවේ පාදයේ ස්පර්ශණයකට බොහොම සරලව තේරුම් ගන්න මේ දැන් පොළවේ තියෙන සියුම් බව පාදයට දැනෙනවද? පොළවේ තියෙන රළු බව පාදයට දැනෙනවද? සිසිල් ගතියක් තියෙනවා නම් ඒක දැනෙනවද? රස්නේ ගතියක් තියෙනවා නම් ඒක දැනෙනවද? පාදයේ පොළවේ තියෙනකොට බර ගතියක් දැනෙනවද? ඔසවනකොට සැහැල්ලු ගතියක් දැනෙනවද? මේ අර තියෙන බොහොම ප්‍රාථමික අත්දැකීම් වලටයි අපි මේ යන්නේ. ඒවා මේ පොතේ දැනුමින් ආකූල කරන්න එපා. මම නැවතත් කියනවා පොතේ දැනුම ඉස්සරහට දාලා මේ අත්දැකීම නාස්ති කරන්න එපා. දෝෂ්‍ය කරන්න එපා. මේ අත්දැකීම බොහොම සරලව විඳ ගන්න. මේ අත්දැකීම බොහොම සරලව තේරුම් ගන්න. මේකට වෙන අනම්මනම් දාන්න යන්න එපා. බොහොම සරලව භාවනාව කරගෙන යන්න. බෙහෙවින්ම පින් පින්වත් ස්වාමින් වහන්සේ භාවනා කරගෙන යන විට ආස්වාස ප්‍රාස්වාස තුනේගෙන යන අවස්ථාවල නාසය ආසන්නයේ කසන වගේ අත ඔසවා එතනට යාමට සිත සිතන අයුරින් මුහුණ තැන් තැන්වලද ඇතිවේ. එවිට කය කය තැම්පත් නැති බව වැටහෙනවා. එසේ වීමට කරුණු පහදා දෙන්න. දැන් ආස්වාස ප්‍රස්වාසයේ හොඳට තැම්පත් වෙනකොට Taman එක එක හේතුවක් වෙන්න පුළුවන් අපිට කලින් නොදැනිච්ච යම් යම් කයේ ක්‍රියාකාරකම් දැනෙන්න පටන් ගන්න පුළුවන්. ඒ එක එක පැත්ත. අනිත් එක තමයි දැන් Tamanට මේ ආස්වාස ප්‍රස්වාස හුස්ම මේ නාසයේ කෙලවර වදින එක මේ කසනවා වගේ වේදනාවකින් දැනීමකින් තමයි ප්‍රකට වෙන්නේ. ඉතින් ඒක කිසි වරදක් නැහැ. ඉතින් ඒ දැනුමත් එක්ක ඒකේ දැනුමේ කොහොමද පටන් ගන්නෙ? මේ දැනුම කොහොමද වෙනස් වෙන්නේ? මේක දිගටම මේ විදිහටම තියෙනවද? කියලා අන්න ඒක ගැන විමසන්න පටන් ගන්න. හිතන්න නෙමෙයි මේ කියන්නේ. ඒ ගැන තවදුරටත් මේක භාවනාවෙන් ලැබපු අත්දැකීමක්. මේක මේ භාවනාවෙන් ලැබපු ප්‍රතිඵලයක්. දැන් මේ සතිය පිහිටිය බවට ලකුණක්. මොකද දැන් හිත පිට ගිහිල්ලා නැහැ. වෙන වෙන බාහිර අරමුණකට හිත ගිහිල්ලා නැහැ. ඒ වෙනුවට දැන් හොඳට හිත තැම්පත් වෙලා හොඳට දැන් ආස්වාස ප්‍රස්වාසයේම හුස්ම රැල්ලේම හිත පැවතිලා. දැන් Tamanට හොඳට තේරෙනවා මේ නාසිකාග්‍රේ නිකන් නලියන ස්වභාවයක්, කසන ස්වභාවයක් දැන් තේරෙනවා. ඒ කියන්නේ මේ භවනායේ ප්‍රතිඵලයක් දැන් ලැබිලා තියෙන්නේ. ඒ ගැන දැනුවත් වෙන්න. මේක ඇති වුණේ කොහොමද කියලා ඉතින් විවිධාකාර හේතු හිතන්න ගියොත්, ප්‍රශ්න නගන්න ගියොත් ඉතින් මෙතන අපි අර එකලස හානි කරගන්න එකයි වෙන්නේ. ඒ නිසා මේ මේ ලැබෙච්ච අත්දැකීමට මේ දැනෙන සංවේදනාවට සිද්ධ වෙන දේ බලාගෙන ඉන්න. බේවින්ම පින් ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනික යෝගියෙක් මේ. සක්මන් මළුවට පිවිසෙන්නට පෙර මා නමෝ තස්ස භගවතු ආදී ගාතාව සිහිපත් කරමි. ඉන්පසුදී දී ඇති උපදේශ පරිදි කය ඍජුව තබා ගෙන එයට සම්පූර්ණ අවධානය යොමු කරමි. එම යොමු කිරීමේදී තෙවරක් ආනාපාන සතිය වඩමි. දී ඇති උපදේශ පරිදි පියවෙනින් පියවර සක්මන් මළුවේ পায় ගැටෙන විට ස්පර්ශයේ ස්වභාවයත් සංවේදනය කරමි. මධ්‍යස්ත පියවර සමග සංවේදනයේ ඊතා සියුම්ය. හැරෙන හැම මොහොතකටම නැවතී ආනාපාන සතියට අනුව කය දෙස බලමි. සක්මනේ යෙදෙන විට සියුම් සංනිවේදන දකිමි. එහෙත් එය දිගටම දැනෙන්නට ඉඩ නොදී পায় බිම ගැටෙන විට පංචභූත ගැටීම පිළිබඳ මානසිකාරයක් පහළ වේ. මෙය නිවැරදි කරගන්නේ කෙසේද? මේට කීප වයක් සක්මනේ යෙදෙන විට මතුවේ. වැළමිට දැඩි මෘදු බවක් දැනේ. මෙය මායාවක්ද? ප්‍රශ්නේ නම් පැහැදිලි නැහැ ඒ තරම්. නැවත කියවන්නද? නෑ ඊට වඩා හොඳයි පුළුවන් නම් ආනාපාන සතිය වුණත් ඔතෙන්දී අත්‍යවශ්‍ය නැහැ. මොකද ආනාපාන සතිය අපිට කරන්න අවස්ථාවක් තියෙනවා මේ ඉඳගෙන කරන භාවනාවේදී. අපි ඒ වෙනුවට පුළුවන් සක්මන් භාවනාවේදී Tamanට මේ පාදය ඔසවද්දී, ගෙනියද්දී, තියද්දී පොළවත් එක්ක ස්පර්ශ වෙද්දී ඒ දැනෙන අත්දැකීම් ටිකට මුල් තැන දීලා යන්න පුළුවන්. ඉතින් ඔතෙන්දි ආනාපාන සතියෙම ගත යුතුයි කියලා නීතියක් නැහැ. හැබැයි හොඳට හුස්ම රැල්ල දැනෙන ගත්තොත් ඒකෙත් වරදකුත් නැහැ. මොකද මේ අරමුණ වෙනස් වුණා කියලා සතිය පවතිනවා නම් සතිය වැඩෙන්න ඒක උපකාරයක් වෙනවා. මේ අපි මේ යොදා ගන්න විවිධාකාර දේ සතිය වඩා ගැනීම සඳහා උපක්‍රම විතරයි. ඉතින් කොයි උපක්‍රමයෙන් හරි සතිය දියුණු වෙනවා නම් ඒකේ වරදක් නැහැ. ඉතින් මෙතන මං හිතන්නේ මේ ගැටලුවක් තියෙනවා කියලා කරගෙන යන විදිහට කරගෙන යන්න විශේෂයෙන් පෙන්වලා දෙන්න වරදක් නැහැ. සක්මන් භාවනාවේදී අර පාදයේ ස්පර්ශයට වම දකුණ නැත්නම් ඔසවනවා තබනවා. අන්න ඒකට මුල් තැන දීලා යන්නයි තියෙන්නේ. පෙවින්ම පින් ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආධුනික යෝගියෙක් මේ විවිධ රෝග බාධවලට පිළිමක් ලෙස සක්මන් භාවනාව යොදාගත හැකි බව අතමාව පවසා ඇත. එය සත්‍ය නම් ඒ ඒවාට අදාළ සක්මන් භාවිත විය විශේෂයෙන් පවතිනවාද විදි විශේෂයෙන් පවතිනවාද එසේ තිබේ නම් ස්නායුගත ආබාධ සඳහා විශේෂ නිර්දේශයක් පවතිනවාද <laughs> මම හිතන්නේ ආයුර්වේද කට්ටිය ඉන්නේ ඉඳලා නැති <laughs> ඔක්කොම ටික මේ මෙහෙන් ගන්න යන්නේ දැන් නම් <laughs> මේ ඒක නම් හොයලා බලන්න වටිනවා. ඉතින් මාත් ආරාධනා කරනවා ඉස්සෙල්ලා සක්මන් අහන පුරුදු වෙන්න. පුරුදු වෙලා බලන්න මේ Tamanට තිවිච්ච රෝගාබාධ ටික ස්නායු පද්ධතිය ආබාධ ටික යෙදුනට පස්සේ පස්සේ ඉතින් අර විවිධාකාර සමීක්ෂණ කරලා පරිේෂණ කරලා බලන්න නෝ දැන් කොයිකද ගිහිලා තියෙන්නේ කියලා. ඉතින් මම එහෙම එකක් කළා නැහැ. ඉතින් මට ඍජුව කියන්න බෑ මෙන්න මේ ක්‍රමයට ඇවිද්දොත් මෙන්න මෙතෙන්ටයි මේක සිද්ධ වෙන්නේ. මෙන්න මේ අනිත් විදිහට ඇවිද්දොත් මේ විදිහට සිද්ධ වෙන්නේ කියලා කියන්න බෑ. ඉතින් අපි මෙතෙන්දී ඇත්තටම මේ භවනාව කරන්නේ රෝග සුව කරගන්න නෙමෙයි. ඉතින් අපි මේ රෝග සුව කරගන්න නම් භවනා කරන්න ආවේ ඒක තරම් ගැළපෙන પરමාර්ථයක් නෙමෙයි. අපි මෙතෙන්දී අවිල්ලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතිය, සමාධිය, ප්‍රඥාව ආදී මේ උතුම් ගුණ ධර්ම දිනු කරගන්න. මේ රෝග නිවාරණය කරගන්නවා කියන එක මේ බොහොම අර ආස් මේ ආනිසංසත් එක්ක බලනකොට බොහොම ලාමක මට්ටමේ තක්සේරුවක්. ඒ නිසා Taman තේරුම් ගන්න මේ අපි කරගෙන යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා ඒකායන මාර්ගයේ වශයෙන් පෙන්වලා දීපු මේ සතර සතිපට්ඨානය දිනු කරන ක්‍රමවේදයක්. ඉතින් අපි රෝග මේ හරහා නිවාරණය වෙනවා නම් එහෙම නැත්නම් සුව වෙනවා නම් ඒක අතුරුඵලයක්. හැබැයි ඒක ප්‍රතිඵලය නෙමෙයි. ඒක අපේ මූලික පරමාර්ථය නෙමෙයි. ඉතින් ඒ කාරණේ තේරුම් ගන්න සක්මන් භාවනාවේ සාමාන්‍ය විදිහට යෙදෙන්න. කියන්නේ මේකේ රෝග තමන්ට තියෙන රෝගය මුල් තැන තියාගෙන ඒකට ගැළපෙන විදිහට භාවනාව සකස් කරන්න ගියොත් ඉතින් සම්පූර්ණයෙන් ක්‍රමය අවුල් වෙනවා. නිසා කියලා දීලා තියෙන විදිහට සරලව සක්මන් භාවනාව කරන්න. හැබැයි ඒ හරහා තියෙන රෝග නිවාරණය වෙන්න හැකියාව තියෙනවා. මොකද හුඟක්ම රෝග මේ මානසිකව ඇති කරගත්ත දේවල් මානසික ආතතිය හරහා හටගත්ත දේවල්. ඉතින් මේ භාවනා ක්‍රමයක් හරහා හිත බොහොම තැම්පත් වෙනකොට, සරල වෙනකොට, හිතේ එකඟ බව වැඩි වෙනකොට අර මානසික ආතතිය හිතෙන් අයින් වෙනවා. ඉතින් මානසික ආතතිය හිතෙන් අයින් වෙන්න අයින් වෙන්න ඒ ආතතිය හරහා පැන නැගිච්ච රෝග ඉබේම සුව වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ ස්නායු රෝග විතරක් නෙවෙයි වෙනත් අනිකුත් රෝග පවා මේ හරහා සුව වෙන්න හැකියාව තියෙනවා. මොකද මානසික ආතතිය කියන්නේ රෝග හටගන්න ප්‍රධාන ලක්ෂණයක්. ඉතින් ඒ කාරණයක් තේරුම් අරගෙන සක්මන් භාවනාව, පරයන්ක භාවනාව ක්‍රමවේ බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන විදිහට මේ උපදේශ පත්‍රිකාවල තියෙන විදිහට කරගෙන යන්න අතුරු ඵලයක් වශයෙන් රෝග නිවාරණය වෙන්න ඉඩ තියෙනවා. බෙවින්ම පින් ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වසර 4ක පමණ කාලයක සිට මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සති භාවනාව පුරුදු කරමි. සතිය හා සමාධිය ඊට හොඳින් වැඩි ඇති බව දැනේ. දැනට මාස කිහිපයක සිට සතිය ඊට හොඳින් පවතින අතර සමාධිය වරින් වර ගැඹුරටත් වරින් වර සිතුවිලි එකිනෙක එන අයුරුත් නිරීක්ෂණය කරමි. සිතුවිලි එන විට සතියෙන් එහි ඇතිවීම, පැවතීම, නැතිවීම දකිමි. මෙම අවස්ථාවෙන් තවදුරටත් ඉදිරියට යාමට උපදෙස් ලබා දෙන්න. ඔව් කාගෙත් දන්නේ ප්‍රශ්නේ පොඩ්ඩක් ඉදිරිපත් වෙන්න පුළුවන්ද මේ ප්‍රශ්නේ අහපු කෙනා? ඔව්. ඒ කියන්නේ දැන් මෑනියෝ අවුරුදු 4ක්ම ආනාපාන සතිය භාවනාවද කළේ? එතකොට මයික් එකක් නෑ වෙන එකක් නේද? මේකේ චුට්ටක් දෙනවද? ආනාපාන සතිය එතකොට අවුරුදු 4ක කාලයක් කරලා තිනවා. එතකොට මුලින් ආනාපාන සතියෙන් කොයි වගේ මට්ටම්ද අත්දැකී? ආනාපාන සතිය ඉස්සල්ලාම ගොරෝසු විදිහට තිබිලා සියුම් වෙලා ගිහින් ඊට පස්සේ සමාධි මට්ටමකට ආවා සියුම් සමාධිය. ඒ සමාධිය ක්‍රමයෙන් ගැඹුරට ගියා. ඊට පස්සේ ඒ සති සමාධි නැත්තරම නැති වෙලා ගිය අවස්ථා තිබුණා. ඊට පස්සේ නැවතත් ඒ සති සමාධි ක්‍රමයෙන් පිටලා ගැඹුරු සමාධිය ගොඩක් පැය දෙකක් විතර ඉන්න පුළුවන් වුණා. ඊට පස්සේ සමාධි මට්ටම ටිකක් අඩු වෙලා සතිය තිබුණා. සමාධිය පැයකට වගේ සීමා වුණා. ඊට පස්සේ දැන් මේ මාස කිහිපෙක ඉතින් ඉඳන් තමයි අර සතියෙන් ඉන්නවා. සමාධිය වරින් වර ගැඹුරට යනවා වරින් වර සිතවිලි අතරින් අතරටත් එනවා. ඒ අතරේ තමයි අර සිතවිලි වල මුලැමැදාග බලන්න පුරුදු වෙන්නේ. ඔව් එතකොට මේ කායානුපස්සනා මට්ටමේ සෑහෙන කාලයක් යෙදුනද? එහෙමයි. ඔව්. එතකොට කායනුපසනා මට්ටමේදී ඒ කියන්නේ ධාතුන්ගේ ස්වභාවයන් වැටහෙන මට්ටමක්. ඊළඟට ඉරියව් පැවැත්වීමේදී ඒ ඉරියව්වේ හිත පවත්වන ස්වභාවයක් ඔය වගේ දේවල් අත්දැක්කා. ඊළඟට කයේ පවතින විවිධාකාර වේදනාවන් වේ ස්වභාවයන් ඒවත් නිරීක්ෂණය කළා. වේදනා සංඥා සංකාර ඒ ටික ඒවත් බැලුවා. බැලුවා. එහෙමයි. හොඳයි. එතකොට දැන් කියන්නේ තමන්ට හිතට එන අරමුණු හිතේ තියෙනකොට ඒ අරමුණු වලට මුලා වෙන්නේ නැතුව ඒව දිහා බලාගෙන ශක්තියක් තියනවාද? එහෙමයි. ඒව ඇත්තටම මේ මේවා තමයි සංසාරේ ගෙනියන්න ගැට ගැසින්නේ මෙතනින් තමයි කියලා අවබෝධයක් එනවා. හා. ඒ කියන්නේ මං අහන්නේ දැන් මෑණියන් හිතන්න දැන් Tamanට මොනා හරි පරණ අරමුණක් එනවා. ඇවිල්ලා දැන් අපි හිතේ ටිකක් ඔක තියෙනවා කියලා. ඒ තියෙද්දි පැත්තක ඉඳන් මේ ටික දිහා බලන්න ඒකට අහු වෙන්නේ නැතුව මං කියන එක තේරෙනවනේ අහු වෙනවා කියන්නේ දැන් ඒකේ ඉඳලා තමන් රඟපාන්න ගත්තොත් ඒකට අහු වෙලා ඒක ඔස්සේම දුවගෙන යනවා නම් ඔන්න අහු වෙලා. එහෙම නැතුව මේ ටික ඇවිල්ලා යනවා බලාගෙන ඉන්න ශක්තිය තියෙනවද? තියෙනවා. හරි. එහෙමනම් පුළුවන්. එහෙමනම් අපිට චිත්තානුපස්සනා පැත්තකට යොමු වෙන්න පුළුවන්. අ එතෙන්දි බලන්න දැන් පටන් කරලා තියෙන ක්‍රමෙත් හොඳයි. ඒ කියන්නේ දැන් බොහොම සියුම්ම යම්සි සංඥාවක් හිතට එනවා. දැන් කොහොමනේ සාමාන්‍ය පටන් ගන්නෙ? ඔන්න පොඩි සංඥාවක් ආවා. ඒ සංඥාව ඔස්සේ ඔන්න යම් යම් සිතුවිල්ලක් පැන නැග්ගා. ඒක පොඩ්ඩක් ඉතින් විවිධ තව තව සිතුවිලි ටිකක් එක එකතු වුණා. ඒක ඉතින් අපි එයාට සහයෝගය දුන්නේ නැත්තම් අපි ශක්තිමත් කළේ නැත්තම් ඒ සිතුවිලි දාමය එයාම දුර්වල වෙලා නැති වෙලා යනවා. දැන් එතකොට සිතුවිලි නැති වුණාට පස්සේ ඊළඟ සිතුවිලි දාමය පැනනන් පැන නගින්න කලින් එක්තරා අන්දමක සාමකාමී බවක් හිතේ තියෙන ඒ මට්ටමක් අත්දකින්නවද? එහෙම සැහැල්ලුවක් දැනෙනවා ප්‍රීතියක් දැනෙනවා. ප්‍රීතියක් දැනෙනවා. ඒ කියන්නේ මේ දැන් සිතුවිලි වලින් තොරව හිත පවත්වන්න පුළුවන්ද? එහෙමයි. පුළුවන්. හොඳයි. එතකොට දැන් එහෙම අර හිත බොහොම නිස්කලංකව සිතුවිලි වලින් තොරව හිස්ව පවත්වන්න පුළුවන් නම් ඒක තව තව වර්ධනය කරන්න උත්සාහත් වෙන්න. මෙහෙම වැඩි වෙලාවක් එහෙම ඉන්නවා. ඉන්නවා. හොඳයි. දැන් එහෙම වැඩි වෙලාවක් ඉඳද්දී ඔන්න නැවතත් සිතුවිලි පැන නගිනවා. පැන නගිද්දි බලන්න දැන් බැලුවා වගේම මේවා හට ගන්න ආකාරය වෙනස් වෙන ආකාරය ඒව නැති වෙලා යන ආකාරය. ඒක බලන්න පුළුවන්. ඒක එකක්. ඊළඟට පුළුවන් මේ සිතුවිලි දැන් මොන හරි දෙයක් අපි තුමු තමන්ගේ පැරණි යාළු මිත්‍රයෙක් මතක් වුණා නම් අර Tamanට තේරුම් ගන්න පුළුවන් මේ මේ තැනැත්තා සම්බන්ධයෙන් මගේ හිතේ යම්සි බැඳීමක් තියුණා, ඇලීමක් තියුණා, ගැටීමක් තියුණා. මෙන්න මේ හේතුව නිසා තමයි මෙන්න මේ මේ සිතුවිලි ටික දැන් පැන නැගලා තියෙන්නේ කියලා අපිට අර සිතුවිලි වලට සිතුවිලි වල පැන නගින්න හේතුව හේතුව පැත්තට හිත යොමු කළා මෙන්න මේ හේතුන් නිසා මේ සිතුවිලි ටික හටගත්තා කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට අපිට පටිච්ච සමුප්පන්න වශයෙන් ඕක දකිනවා කියලා කියනවා. කියන්නේ මේ හිතුවිලි හටගන්නේ මේ ඉබේ හටගන්නව නෙමෙයි. කවුරුත් හිතුවිලි ඇතුළට දානවත් නෙමෙයි. මේක මේ හේතුන් නිසා හටගත්ත දෙයක් කියලා අපි තේරුම් ගන්නවා. තේරුම් අරගෙන දැන් මේ එතකොට තේරෙනවනේ මේක මේ මගේ දෙයක් නෙමෙයි කියලා. මේක මේ බාහිර තිබිච්ච හේතුවක්, අතීතේ තිබිච්ච හේතුවක්. මේ හේතුව නිසා ඔන්න දැන් මේ හිතුවේටිය පැන නැග්ගා. කියලා තේරුම් අරගෙන ඒක ඒකට අහු වෙන්නේ නැතුව හේතු ටික අවබෝධ කරගෙන එහෙම යන්න දෙනවා. අපි කියනවා සාමාන්‍යයෙන් පටිසමුප්පන් වශයෙන් දකින්නවා කියලා කියනවා. ඔය තව ක්‍රමයක්. ඊළඟට පුළුවන් දැන් මේ එක සිතුවිල්ලක් බොහොම සියුම් සංඥාවක් අරමුණු කරගෙන පටන් ගන්නවා. ඕකටම තව තව සිතුවිල්ලක් එකතු වෙනවා. ඊළඟට තවත් සිතුවිල්ලක් ඕකටම ඈඳෙනවා. තවත් සිතුවිල්ලක් එකතු වෙනවා. මේ විදිහට අර මේ සිතුවිලි දාමය එකක් මත එකක් නිකන් පැටලිලා වගේ තමයි මේ සිතුවිලි ගොන්න තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් දැන් කෙහෙල් ගහක් ගත්තොත් කෙහෙල් ගහ අපිට පිටට පේන්නේ නිකන් හොඳට ශක්තිමත් ගහක් වගේනේ පේන්නේ. නමුත් අපි ඇත්ත වශයෙන් මේ පතුරු පතුරු ගලවලා බැලුවොත් මේකේ හරයක් නැහැ. දැන් මේ වගේ තමයි මේ අපි අපේ සිතුවිලි කියන්නේ. සිතුවිලි කියන්නේ සංස්කාර කියලා කියනවා. එතකොට මේ සංස්කාරවල ස්වභාවය තමයි මේකේ හරයක් නැහැ. මේකේ අපිට අර පේන ලොකුවට තද කුට්ටියක් වගේ පෙනුනට ඇත්ත වශයෙන් මේකේ අරටුවක් නැහැ. ඉතින් ඒ අරටු නැති ස්වභාවය තමයි අපි මේ සිතුවිලි වල මේ එකිනෙක අර පොත්ත පොත්ත ගලවලා බලනවා වගේ මේ සිතුවිලි එකකට එකක් නිකන් ඈඳිලා තියෙන ස්වභාවය. තේරුම් ගන්නවා නම් අපි ඒකට කියනවා සංකත වශයෙන් මේක දකිනවා කියලා. සංස්කාරවල තියෙන සංකත ලක්ෂණය දකිනවා. මේ විදිහට දකින්න පුළුවන්. මේ විවිධ ක්‍රම භාවිතා කරන්න භාවිතා කිරීම හරහා අපිට පුළුවන් මේ සිතුවිලි වල තියෙන නිෂ්පල ස්වභාවය. එහෙම නැත්නම් මේකේ අපි මගේ කියාගත්ත සිතුවිලි ටික නිකම්ම පුස්සක් බව හිස් බොල් බව බොල් දෙයක් බව දැන් ඔන්න තේරුම් ගන්න ගන්නවා. ඉතින් මේවා තේරුම් යන්න තේරුම් යන්න අර සිතුවිලි වලට අහු වෙනව වෙනකොට ඒවා එහෙම්ම අපි අතහරින අතහැරලා දාන්න තමයි යොමු වෙන්නේ. මේ හැබැයි ටිකක් මුලින් මේ වගේ ටිකක් බලන්න සිද්ධ වෙනවා. බලන්න සිද්ධ වීම හරහාමයි මේක ගැන කලකිරෙන්නේ. මේකේ තියෙන අර්ථ ශූන්‍ය ස්වභාවය වැටහෙන්නේ. වැටුණාට පස්සේ මේක එහෙම අතහැරෙනවා. ඉතින් මේ වගේ ක්‍රම යොදා ගන්න පුළුවන්. තවත් ඉතින් අවශ්‍ය නම් අර දැන් කලා වගේ දැන් මේක හට ගනිද්දි අපි තුමු කාමච්ඡන්දයක් හට ගන්නවා. මේ හට ගන්න ස්වභාවය දැක්කා. ඊළඟට මේක අපි තුමු පොඩ්ඩක් පවතුණා. ඒ පවතින ස්වභාවය දැකගත්තා. ඔන්න ඒක නිරුද්ධ වෙලා ගියා. නිරුද්ධ වෙන ස්වභාවය දකින්න. ද්වේෂයක් හටගන්නවා. හටගන්න ස්වභාවය දකින්නවා. පවතින ස්වභාවය දකින්නවා. නිරුද්ධලා යන ස්වභාවය දකින්නවා. ඉතින් ඔය ඔය දේ කරන්නත් පුළුවන්. ඔය ක්‍රම කොයි දේ කරත් ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. හොඳයි. බෙහෙවින්ම පින් ගරුතර ස්වාමින් වහන්සේ මා දැනට කලක සිට ආනාපාන සති භාවනාව කරන අයෙක්මි. හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳ මෙනෙහි කරන අතර හුස්ම රැලි 3 3 4ක් යන විට ක්‍රමයෙන් ඒවා කෙටි වී නොදෙනී යයි. ඉන්පසු බොහෝ භාවනා වාරවලදී මා ඉදිරියෙන් ලා අලු පැහැති යම් සුලියක් වැනි කරකැවීමක් පෙනේ. ඒ පිළිබඳව සතිමත්ව සිටින විට එය තුළට ඇදී යන්නක් මෙන් දැනේ. ඉන්පසු සිදුවන දෙයක් මාහට මතක නැත. එවිට නිින්ද ගියාසේ දැනුණත් නැවත මා අවදි වන විට පෙරකී පරිදි සුලියක් කරකෙන බව දිස්වේ. මා කෙරෙහි අනුකම්පාවෙන් මෙය පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මට දැනගන්න පුළුවන්ද කොච්චර කල් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු කෙනා භවනා කරලා තියෙනවද කියලා? ඔව්. පොඩ්ඩක් මයික් එක දෙන්න පුළුවන්ද? දෙදස් දොළහෙන්දන් තම හාමුදුරුවනේ මේ මම භාවනා කරන්න පටන් ගත්තේ ඒත් මේ නිස්සරණ වනේදීමයි. ඔව්. එතකොට ඒ කියන්නේ තමන් භවනාට වාඩිලා දැන් ආනාපාන සතිය කරගෙන ඉන්නවා. ආනාපාන සතියනේ මූල කර්මස්ථානේ වෙන්නේ. හරි. ආනාපාන සතිය කරගෙන ඉන්නකොට මේ වගේ යම් ස්වභාවයක් ඇහැ ඉදිරියේ මේ නිරූපණය වෙනවා. Taman දන්නේම නැතුව ඒක ඇතුළට கிඳා බහිනවා වගේ සිද්ධ වෙනවා. ඔව් ඒක කියන්නේ එකපාරක් නෙමෙයි ගොඩාක් වාරවල් වලදී සාමාන්‍යයෙන් මේ ආනාපානේ සංසිඳුනහම ඒ தત્ත්වය තමයි ඇති වෙන්නේ. ඇති වෙන්නේ. හොඳයි. වරදක් නැහැ. ඔය සමත සමාධියක් අත්දැකලා තියෙන්නේ. ඔතෙන්දී ඔය අපි සාමාන්‍යයෙන් ඔය මේ නිරූපණය වෙන දෙයට අපි කියනවා සමාධි නිමිත්තක් කියලා. ඉතින් අපේ හිත සැහැල්ලුනහම ඕකට බැස ගැනීමක් සිද්ධ වෙනවා. බැස ගැනීමක් සිද්ධ වෙලා ඉතින් ඔය අරමුණ තුලම හිත নিমগ্ন වීමක් උතන සිද්ධ වෙන්නේ. එතකොට ඉතින් Tamanට වෙන කිසිම දෙයක් ගැන හැඟීමක් නැහැ. මුළු ලෝකෙම අතහැරලා තියෙන්නේ. මේ අරමුණ තුල ඉන්නවා. ඉතින් ඔහොම දෙයක් තමයි සමතේ සිද්ධ වෙන්නේ. ඉතින් හැබැයි විපස්සනාවට දැන් ගන්න නම් ඔය බහින්න කලින් ඕක අස්සට යන්න කලින් හිත නවත්ත ගන්න ඕනේ. දැන් හිත හිතට ටිකක් බ්‍රේක් එකක් ගහන්නයි තියෙන්නේ දැන්. දැන් හොඳට හිත තැම්පත් වෙගෙන එනවා. තැම්පත් වෙගෙන ආවට පස්සේ දැන් ඔන්න මේ අර Tamanට පේන අපි ආනාපාන සතියේදී නම් අපි කියන ආනාපාන සති නිමිත්ත කියලා. දැන් ඒ නිමිත්තත් ඔන්න එනවා. හැබැයි අපි ඒකට ඒක බලන්න ගියොත් හිත සියුම් වෙලා ඒකට බැහැ ගන්නවා. කියන කාරණේ තේරෙනවද? ඔව්. ඔව්. ඒ හින්දා අපි ඒක බලන්නේ නැතුව විපස්සනාවට යමු වෙන්න නම් දැන් අවශ්‍යයි අපිට දැනෙන දෙයකට හිත යොදන්න අවශ්‍යයි. දැන් මේක ඇවිල්ලා සමාධිය නිසා මානසික වැතියුත දෙයක් තමයි මේක. දැන් සමාධි නිමිත්තක් කියන්නේ දැන් අපි S2 වහගෙන ඉන්නකොට මේ හිත එකඟ කරපු ආකාරය අනුව සකස් වෙච්ච දෙයක් තමයි දැන් මේ තියෙන්නේ. දැන් ඒ වෙනුවට දැන් දැන් කරන්න තියෙන්නේ හොඳින් මේ ක්‍රමයේ හරහාම හිත එකඟ කරනවා. හිත එකඟ කරලා දැන් මේ දැන් ඒක රාශී වෙච්ච හිතක්නේ දැන් තියෙන්නේ. තේරුණානේ ඒක? දැන් එකඟ වෙච්ච හිතක් තියෙනවා. එතක එකඟ වෙච්ච හිත දැන් එක තැන තියන් ඉන්නේ නැතුව මේ නිමිත්ත දිහා බලන්නේ නැතුව ඒ වෙනුවට බලන්න කයේ කොහෙද දැනෙන්නේ ස්පර්ශයන් වේදනාවන් දැනෙන්නේ කොහෙද දැන් වාඩිලා ඉඳද්දී මේ කය ස්පර්ශය ස්පර්ශලා තිනවනේ සමහරවිට දනිස්සේ වේදනාවක් මූණේ යම් යම් තැන්වල එහෙම දැනෙනවා නමුත් මම දැන් අර ඒවට එච්චර හිත යොමු කරන්නේ නැතුව අරක භාවනාවෙන් ආව නිසා අතෙන්ට තමයි මේ දැන් මෙච්චර කාලයක් මුල් තැන දීලා ඔව් මුල් තැන දීලා ගිය ක්‍රමේ හරි හැබැයි සමත පැත්තෙන් ඔය යන්නේ ඉතින් ඕකෙන් ගිහිල්ලා ඉතින් සමත දිගට ඉතින් ඕකේ හිටියා කියලා ඉතින් ඔතනම තමයි ඉන්න වෙන්නේ. ඒ කියන්නේ ඕක තව තව ප්‍රනීත වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕක දැන් බොහොම Tamanට කයත් කයත් සම්පූර්ණයෙන්ම දැනීම නැති වෙලා බොහොම ඉතින් ප්‍රනීත සමාධියක් භුක්ති විඳින්න පුළුවන්. හැබැයි ඌමනා කරන ප්‍රඥාව දියුණු වීමක් මේක හරහා වෙන්නේ නැහැ. අපි බුදුරජාන් වහන්සේ විපස්සනා පැත්තෙන් පෙන්වලා දෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වටහා ගැනීම හරහා ප්‍රඥාව දියුණු කරන මාර්ගයක්නේ. අපිට ඒකට යන්න නම් දැන් මේ ඔස්සේ යන්න ගියොත් අමාරුයි දැන්. දැන් හැබැයි මේ ඔස්සේ සෑහන කාලයක් ප්‍රගුණ කරා කියන එක මේ කරන්න යන භාවනාවට උපකාරයක් වෙනවා. මොකද දැන් වෙන බාහිර අරමුණු වල හිත යන්නේ නැතුව බොහොම හොඳින් මේ Tamanට දැනෙන දේ අත්දැක ගන්න පුළුවන්. මොකද දැන් අවශ්‍ය කරන හිත එකඟ බව හොඳටම වැඩිලා තියෙන්නේ. හොඳටම ශක්තිමත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා හොඳට හිත එකඟ වුණාට පස්සේ අර Tamanට පේන එක පේන එක දිහා නිමිත්ත දිහා බලන එක සම්පූර්ණයෙන් නවත්තන්න. ඒක දැන් ඒ ඔස්සේ යන්න එපා. කියන්නේ ස්වාමීන් වහන්සේ මේ හිතලා බලනවා නෙමෙයි එහෙම පේනවා දැන් ටිකක් හිත ඇබ්බැහි වෙලා තියෙන්නේ ඒකයි වෙලා තියෙන්නේ මේ එතකොට දැන් මම ඒක ගැන හිත යොදවන්නේ නැතුව වෙන කොයි හරි කයේ මොනවා හරි දැනීමක් ආවොත් එතනට හිත යොමු කරන්නද ඒක තමයි කරන්න වෙන්නේ මොකද දැන් අපි අතෙන්ට හිත යොමු කළොත් දැන් පුරුදු වෙලා තියෙන ක්‍රමයේ අනුව හිත දැන් ඕක තමයි අර මේ සාමාන්‍ය වශී කරනවා කියලා කියන්නේ වශී කරනවා කියන්නේ දැන් හිත පුරුදු පාර ඔස්සේම දුවගෙන යනවා දැන් අතෙන්ට එනවා ඒක ඔස්සේම ඇදගෙන යනවා දැන්. ඉතින් ඒකට ඉඩ නොදී හිත එකඟ වුණාට පස්සේ බලන්න කය ස්පර්ශලා තියෙද්දි Tamanට කයේ දැනෙන උණුසුම් ගතිවලට, සිසිල් ගතිවලට, ඊළඟට පාදයන් ස්පර්ශලා තියෙනවා නම් ඒවැය දැනෙන ඒ රළු ගතියට, සියුම් ගතියට, අන්න ඒ වගේ තැන් වලට හිත යොමු කරන්න. හිත යොමු කර කර මේ කය පුරා හිත දුවවන්න. කය පුරා හිත යොදවන්නේ. ඒ කියන්නේ මේ මුළු කය මේ කයම කැරකෙනවා. ඒ වගේ දේවල් දැනෙනවා. නමුත් මම අර <laughs> ඒකට එච්චර මුල් තැන දෙන්නේ නැති නිසා ඊට පස්සේ ඒක එහෙම නැති වෙලා යනවා. ඔව්. දැන් විපස්සනා පැත්තේදී අපි එක අරමුණක් නෙමෙයි අපේ මූල කර්මස්ථානේ වෙන්නේ. මුලදී අපි මූල කර්මස්ථානයේ වශයෙන් එකක් තෝරගන්නවා. නමුත් විපස්සනාවට යනකොට සතිය අඛණ්ඩව තියෙනවා අරමුණ වෙනස් වෙනවා. අහලා තියෙනව නේද මේ විස්තරේ? සතිය අඛණ්ඩව තියෙනවා අරමුණ වෙනස් වෙනවා. අරමුණේ විවිධාකාර වශයෙන් වෙනස් වෙන ස්වභාවය අපි අත්දැක ගන්නවා. එතකොට දැන් Tamanට කරන්න තියෙන්නේ කයේ දැනෙන විවිධාකාර වෙනස්කම් වලට වේදනාවන්ට හිත යොදමින් යහුසුමය ඒ ඒ තැන්වලට හිත යොමන්න පුළුවන් දැන් හොඳට දැන් එකඟ වෙච්ච හිතක් තියෙනවා යහුසුමය ඒ වේදනාව හට ගන්නකොටම එතෙන්ට යොමු කළා නිරීක්ෂණය කරන්න කොහොමද මේ වේදනාව හටගන්නේ කොහොමද මේ හටගත්ත වේදනාව වෙනස් වෙන්නේ කොහොමද නැති වෙලා යන්නේ ඊළඟට කයේ වෙන තැනක වෙනස් වීමක් දැනෙනවා නම් ඒක කොහොමද හටගන්නේ? වෙනස් වෙන්නේ කොහොමද? නැතිලා යන්නේ කොහොමද? මුකුත්ම දෙයක් දැනෙන්නේ නැත්නම් Tamanට පුළුවන් මේ උදරයේ තියෙන පිම්බීම හැකිලීමට හේතු දන්නත් පුළුවන්. දැන් මොකද ආනාපාන සතියට ගියොත් අර පැත්තටයි යන්නේ. එහෙනම් පොඩ්ඩක් උපක්‍රමශීලී වෙන්න වෙනවා. දැන් සමතෙන් විපස්සනාවට ගන්නයි තියෙන්නේ දැන්. හොඳයි. බෙවින්ම පින් ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනා වැඩසටහනට ආධුනිකෙක්මි. පර්යංක භාවනාව සිදු කරන විටදී මාහට බෙල්ල පිටුපස වේදනාවක් දැනේ. මෙය ඉරියව්වේ වැරදි සිටීමක් දැයි පහදා දෙනු මැනවි. වෛද්‍යවරයෙක් <laughs> ළඟට අපි ඊළඟ ප්‍රශ්නයට යමු නේද මේ අවසරයි ගෞරව ගරුතර ස්වාමින් වහන්සේ මේ දින පහක භාවනාවෙන් පසු අප ජීවත් වන සමාජයේට ගොස් මෙය දිගින් දිගටම දිගින් දිගටම කල යුත්තේ කෙසේද? එනම් අප මේ අද්දුටු සත්‍ය ඔවුන් සමග නොගැටි නොගැටිගෙන යා හැකි පහසු ක්‍රමය පහසු ක්‍රමයද කමන්නේ අපි ඒකත් අන්තිම දවසේ කතා කරමු යන්න යන්න ලෑස්තිලා කතා කරමු තාම අපි මේකනේ ඉන්නේ අපි ඉන්න පුළුවන් තරම් මේ ඉන්න කාලේ මෙහෙ ඉන්න දැම්ම ගෙදර යන්න උත්සාහවත් වෙන්න එපා මොකද එතකොට ගෙදර ගැන දැම්ම හිතුවොත් මේ අපරාධි මේ මෙහෙ ඉන්න කාලේ ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මා ඊතා ප්‍රිය කරන භාවනාවයි. සක්මන් කිරීමේදී මාහට කොරිඩෝව කෙලවර ඇති ඇටසැකිල්ල හැම විටම මනසට නැගෙන නැන්වෙන අතර මාද එවැනි වූ ඇවිදින ඇටසැකිල්ලක් දැයි සිතේ. ඒ අනුව මා සක්මනේදී පාදයේ එසවීම, ගෙන තැබීම ඇටසැකිල්ල පරිදි සිදු කරමි. මේ නිසා අංශක 45ක් පමණ ඉහළ පාදයේ එසවීම සිදුවේ. මෙය අනුචිතද? සිමෙන්ට් පාදයේ එසවීමද මෙසේ සිතාමතා පාදයේ එසවීමක්ද කළ යුත්තේ. ඊට අමතරව සක්මන් භාවනාවේදී මා දැන් ගමන් කරමි, නවතිමි, ආපසු හැරෙමි යන ඉරියාපත හා සම්පඤ්ඤ භාවනා අංගවලටද සිත ගමන් කරයි. එසේ සිටීම සක්මන් භාවනාවෙන් පිට යාමක්ද ආනාපාන සති භාවනාවේදී ආරම්භයේදී කෙලින්ම හුස්ම රැල්ලට සිත යොදන්නේ නැතිව මෛත්‍රී භාවනාව, අසුබය, අට්ටි භාවනාව වැනි භාවනාවකින් ප්‍රවේශ වීම ප්‍රවේශ වීම සමාධිගත වීමට පහසු උවත් වූවක් බව අසා ඇත්තෙමි. එය මා විසින් කරන අතර එහි උචිත අනුචිත බව පහදා දෙන්න. හොඳයි. ඇත්තටම මේ සක්මන් කරද්දී Tamanට නිකන් ඇටසැලි සැකිල්ලක ස්වභාවය දැනෙනවා නම් ඒකේ වරදක් නැහැ. හැබැයි හිතින් ඇටසැකිල්ලක් මවාගෙන සක්මන් කරන්න ගියොත් ඒක වැරදි. දැන් අපි ඇටසැකිල්ලක් දැකලා තියෙන්න පුළුවන්. හිතින් ඒක මවාගෙන ඇවිදින්න යන්න එපා. හැබැයි සක්මන් කරනකොට මේ Tamanට දැනෙන දේවල් ඔස්සේ හිත එකඟ වෙලා දැනීමත් එක්ක හිත ඉන්නකොට Tamanට නිකන් නිකන් බයිසිකලයක් පදිනවා වගේ, නිකන් පාවෙනවා වගේ, ඇටසැකිල්ලක් ගමන් කරනවා වගේ, නිකන් රොබෝ කෙනෙක් වගේ මේවා වැටෙන්න පුළුවන්. ඉතින් මේ විවිධ සටහන් Tamanට වැටෙන්න පුළුවන්. හැබැයි මේ මේකත් මේ ලොකු දියුණු මට්ටමක් නෙමෙයි ඊට එහාට මේ සටහන් ඉක්මවා ගිහිල්ලා ආකාරවලට යන්න තියෙනවා. ආකාර ඉක්මවා ගිහිල්ලා සාමාන්‍ය ලක්ෂණ වලට යන්න තියෙනවා. ඉතින් මේ එක එක Tamanට අත්දකින්න ලැබෙන විවිධාකාර අපේ භවනාවේ හම්බ වෙන මගසලකුණු විතරයි. ඊළඟට පරයන්ක භවනාවේදී ඔය සාමාන්‍යයෙන් මරණානුස්සතිය, බුද්ධානුස්සතිය, අසුබය, මෛත්‍රිය. මේ හතරට අපි කියනවා සතර කමඨහන් කියලා. මේ සතර කමඨහන් වඩලා ඊළඟට ආනාපාන සතියට එළඹෙන්න පුළුවන්. ඉතින් මේකේ වරදක් නැහැ. හැබැයි අපිට අපේ මුළු කාලයම මේ සතර කමඨහන් වඩලා ඊළඟට අඩු කාලයක් ආනාපාන සතියට එහෙම නැත්නම් මූල කර්මස්ථානයේ වඩන්න ගත කරනවා නම් එතකොට අපි හරියට නිකන් අපේ හිතලා බලන්න අපි ආහාර ආහාරයට ගන්න මේ ආහාර වේලක අපි සාමාන්‍යයෙන් බත් ටිකක් වැඩිපුර තියෙනවා ව්‍යංජන කීපයක් අඩුවෙන් තියෙනවා. ඔහොමනේ සාමාන්‍යයෙන් මේ Eh, ප්‍රතිශතය තියෙන්නේ. ඉතින් ඕකේ අපේ ව්‍යංජන වැඩියෙන් දාලා බත් අඩුවෙන් ගත්තොත් යම්සි වෙනසක් තියෙනව නේද? ඕකේ පොඩි අඩුපාඩුවක් තියෙනවනේ. ඉතින් ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා අපි සතර කමටහන් වලට වැඩි වෙලාවක් ගත කළා මූල කර්මස්ථානයට අඩු වෙලාවක් ගත කරන්න ගියොත් ඒක වැරදි. ඒ නිසා සතර කමටහන් අඩු වෙලාවක් සතර කමටහන් සඳහා අඩු වෙලාවක් ගත කළා වැඩි වෙලාවක් ප්‍රධාන කර්මස්ථානයට ආනාපාන සතියට පිම්බීම හැකිලීමට ගත කරන්නයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට මේ සතර කමඨහන් වඩන්නේ නැතුව ඍජුවම ආනාපාන සතියට හිත යොදා ගන්න පුළුවන් නම් ඒකේ වරදකුත් නැහැ. මොකද අර හතර තියෙන්නේ මේකට උදව් කරන්න. ඉතින් ඒකේ උදව්ව නැතුව තනියෙන් හිට ගන්න දැන් මෙයාට ශක්තිය ලැබිලා තියෙනවා නම් අර උදව්ව දැන් අවශ්‍ය නැහැ. දැන් හිතලා බලන්න පුංචි දරුවෙකුට අම්මා තාත්තා අත දීලා මේ පුංචි දරුවව නැගිටවන්න අවශ්‍ය වෙන්නේ මේ තාම යාට නැගිටින්න බැරි කාලෙදී. ඉතින් දැන් එයාට පයින් නැගිටින්න, තනියෙන් නැගිටින්න හැකියාව තියෙනකොට අම්මයි තාත්තයි ඉදිරිපත් වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේ තමයි හිතේ තියෙන නීවරණ ටික පොඩ්ඩක් අයින් කරගන්න තමයි අර හතර මුලදී අපි යොදාගන්නේ. හැබැයි හොඳට හිත ශක්තිමත් වුණාට පස්සේ ආනාපාන සතිය පණ ගහලා ආවට පස්සේ කෙලින්ම ආනාපාන සතිය ආනාපාන සති ආනාපාන සති භාවනාවට හිත යොදන්න පුළුවන්. ඒ නිසා තමන් ඉන්න තත්වය අනුව තමයි තීරණය ගන්න වෙන්නේ. ඒ වගේම යම් අවස්ථාවක හිත ටිකක් කැළඹිලා සමාජයේ තමන්ගේ ජීවිතේ වෙච්ච දෙයක් නිසා තමන් කරන කටයුත්තේදී මේ කාර්යාලීදී වෙච්ච දෙයක් නිසා හිත නියන් කැළඹිලා ගැටිලා දේශසහගත වෙලා තියෙන වෙලාවක එකපාරට ආනාපාන සති භාවනාවට දානවට වඩා පොඩ්ඩක් හිත මෛත්‍රී භාවනාවක වගේ යොදවලා ඊළඟට ආනාපාන සතිය වඩන්න යන එක මේ කාලෝචිතයි. මොකද දැන් කැළඹිච්ච හිතක් නොසන්සුන් හිතක් තියෙන්නේ. හැබැයි දැන් මේ භාවනා මධ්‍යස්ථානයකදී අපිට අර වගේ ගැටෙන අරමුණු නැහැ අඩුයි. එතෙන්දී අපිට ඍජුවම ආනාපාන සතියට දාන්න පුළුවන්. හොඳයි. වේවින්ම පින් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙම වගේ තියෙනවා මේ ප්‍රශ්නෙත් අවසරයි ස්වාමීන් වහන්සේ මා භාවනාවට ආධුනිකෙක් මේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරද්දී පය ඔසවනවා කියා පය කොපමණ ප්‍රමාණයක් එසවිය යුතුද? ඒ ප්‍රශ්නේ එතකොට මෙතනක් තියනවා යනු මා සක්මනේදී පාදයේ එසවීම ගෙන යාම තැබීම ඇටිසැකිල්ල පරිදි සිදු කරමි මේ නිසා අංශක 45ක් පමණ ඉහළට පාදයේ එසවීම සිදුවේ. ඔව් හරි. මේ අනුචිතද සෙමෙන් පාදයේ එසවීමෙන්ද මෙසේ හිතාමතා පාදයේ එසවීමක්ද කළ යුත්තේ. ඔව් කියන්න තියෙන්නේ මේ සක්මන් භාවනාව මේ සාමාන්‍ය දෙයක් කරගන්න. මේකේ මුකුත්ම අස්වාභාවික දේවල් මේ සක්මන් භාවනාවට අස්වායික අස්වාභාවික දේවල් යොදා ගන්න යන්න එපා. දැන් අපි සාමාන්‍යයෙන් කල්පනා කරලා බලන්න ඇවිදිනවා කියලා හිතන්න. අපි සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු වලදී එහාට මෙහාට සක්මන් කරනවා. ඉතින් අපි අංශ 45ට කකුල උස්සන්නේ නැන්නේ නේද? අපි එතෙන්ද නිකන් සාමාන්‍ය විදිහට ඇවිදිනවා. මේ එක එක එක කතා කර කර ඔහේ ඇවිදින්න යනවා. ඉතින් ඔය ඇවිදින්නම තමයි මෙතනත් කරන්නේ. හැබැයි සතියෙන් ඒක කරනවා. මේ කිසිම අනවශ්‍ය ආතතියක් භවනාවට දාගන්න යන්න එපා. අනවශ්‍ය විදිහට මේ කියන්නේ මේක සංකීර්ණ කරගත්තොත් මේක අපිට වරදිනවා. ඒ නිසා සාමාන්‍ය විදිහට කයට එහාට මෙහාට යන්න දෙන්න. යන්න දීලා ඒ යනකොට Tamanට දැනෙන දේ පිළිබඳව දැනුවත් වෙන්න. දැනෙන දේ ගැන දැනෙන දේ ගැන සතිමත් වෙන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඔව් අවසానයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතාමත් සාර්ථක ප්‍රශ්න විමසීමක් සහ පිළිතුරක් ලැබුණා. <laughs> බෙහෙවින්ම පින් ඔබ වහන්සේ. <laughs> කෙසේ වෙතත් කමන්නේ කට්ටිය දැන් භාවනාවට දැන් පටන්